අවසරයි කරු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි මේ වෙලාවේදී ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය බලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අලාකොන් මහත්තයට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඊයේ ඉතුරු කියවටිකුත් තියෙනවා ඊට පස්සේ අපි කාලානුරූපව අනිත් අයගේ වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ප්‍රකාශනය මාතෘකාවට අහුම්කම් දෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. පරයන්කේදී ආනාපානය නොදැනෙන තත්වයේ සිටින විට නාසයේ දැවීමක් විඳින විට එය තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයයි මෙනෙහි කිරීම වැරදි. සියත් නොමැතිනම් එය ගණන් නොගෙන සිටීමද මෙහිදී කළ යුත්තේ. මුඛයේ උගුරේ වියලි ගතිය දැනෙන විට එය ආපෝ ධාතුවේ එක් අන්තයක් ඇයි කීම සිටීම නිවැරදිද? ඒක හිතනකොට Tamanට වඩා එලඹිච්ච ගතියක් තියෙනවා නම් කමක් නැහැ. නමුත් මේ ඔක්කොගෙම බලාපොරොත්තු වෙන්නේ අසහනයක් නැතුව ජීවත් වෙන්නයි. ඒ නිසාගේ විවේකයක් හම්බ වෙච්ච වෙලාවට අවිවේකේ දාගන්න එපා. ශාන්තියක් හම්බ වෙච්ච වෙලාවට අවුලක් ඇති කරන්න එපා. අවුලක් ඇති වෙලා නැත්නම් උපක්‍රම කරන්න. ඒක නිසා මේ මෙනෙහි කිරීමවත් ওই ධාතු අඳුරා ගැනීමවත් නෙවෙයි අපට අවශ්‍ය කරලා තියෙන අවධාන වශයෙන් මේ හිතේ මොකක්වත් මේ පෑදිදිය බුහුළු දාන්න නැතුව මේ තැම්පත් වෙන එකයි. එහෙම නැත්නම් පෑදීජයට බොර එකතු නොකර ඉන්න එකයි. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. ඒ නිසා ඒකට මේ මෙනෙහි කිරීමේ ආරේ මේ කරන්නේ මේ තියෙන தත්ත්වය අසහනකාරී නා. තියෙන தත්ත්වය තමයි පැහැදිලි නැත්නම්. තියෙන தත්ත්වයට තමයි එළඹ වාසය කරන්නේ නැත්නම්. තියෙන தත්ත්වය තමන්ට තර්ජනාත්මක නම් තමයි අපි ඒක අවශ්‍යන්නේ. අවශ්‍යන්න ඕනේ නෑ. තමන් හිතියට වැඩිය සාන්තිදායක தත්වයක ඉන්නවනම්. හිතියට වැඩිය විවේක ස්ථානයක ඉන්නවනම්. හිතියට සම්පත්‍ති කර தත්වයක ඉන්නවනම් අවශ්‍ය නැහැ. ඒක නිසා කියන්නේ සැකනම් පමණක් අවසන්. සැක නැත්තම් ඒකට එහෙම තැම්පත් වෙන්න ඉඳර බත්තලිය හැතපෙන වෙලාව වගේ ඇහිල බැයිල උතුරලා ගියාට පස්සේ ඒක හැතපෙන වෙලාවේ එහෙම දීපේකින්දර ඇරලා එහෙම හැතපෙන්න ආරිනවා. ඒ වෙලාවේ ආයෙකින්දර දැම්මොත් ඉතින් අඩිය කර වෙනවා දංකුඩ හැදෙනවා. ඒක නිසා මෙතෙන්දී ප්‍රධාන මාතෘකාව වශයෙන් නැත්නම් ප්‍රධාන කාරණා වශයෙන් තියෙන තමන්ගේ හිතේ තියෙන අසහනකාරී තත්ත්වය අඩු වෙනවනම් ඒකට අලුතෙන් අසහන දාගන්න එපා. මේ දන්න සමීකරණයි, දන්න මෙනෙහි කිරිලි, දන්න ධර්ම කරුණුයි, මේ දන්න භාවනා ක්‍රමයි දාගන්න එපා. පුළුවන් විදියට මේවා තුනී කරගෙන ඒ තුනී වෙච්ච එකේ තියෙන හුදේකලාව, ඒ බව ඒකේ තියෙන පිරිච්ච ගතිය, සාමය, එහෙම නැත්නම් සම්පත්‍ති කරගතිය බුද්ධ විදින්න. එහෙම නැත්නම් අපි ප්‍රශ්න හදනවා වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අසහනකාරීබ්නම් විතරක් මෙනෙහි කරන්න අසහනයක් නැතුව තමයි තේරෙනවා නම් භාවනා කරන ඇති ශාන්තිය ඉන්නේ කියලා අවශ්‍ය නැහැ කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී තවදුරටත් පහදා ගන්න කැමති කාරණා කීපයක් තිබේ. කරුණාවෙන් මට පහදා දෙන්න සේක්කෝ. එක කැමැති අකමැති මනාප අවනාප රුචි අරුචි අගලත යටින් කෙලස් මුල් නැනගින්නේ නැද්ද? කැමැති අකමැති මනාප අමනාප රුචි අරුචි අරුචි ඇතුළත පරණතර යටින් කෙලස් මොල් පැන නගින්නේ නැද්ද? ඒක පැන නගිනවයි කියන්නේ තමයි ධර්මදේශනා කළේ. ඒක ඒ කියන්නේ මේ මූලික කර්ම වටහාගෙන නැති බවයි පේන්න තියෙන්නේ. පැන නගිනවයි කියලා අපි අංකෝ ඉස්සරහට. ඒක මනාපමනාපය සුඛ දුක්ඛ වේදනාවට හැරුණු ක්ෂණයකින්ම කෙලස් මොල් ඉපදෙනවා. මනාපමනාව ගැන සුඛ දුක් තමයි. ඒක කැලෙන්ට දෙයක් නෑ. මනාපමනාප මේ වේදනා සංඥා දෙකටම වගේ වැටෙනවා. කොහොමද මනාපය කියන්නේ සුඛය තමයි. අපනාපය කියන්නේ දුක තමයි. ඒක වෙනස් වෙන්න ඕනේ. මනාපය අපනාපය පටන් ගන්නකොටම කෙලෙස් හැදෙන්න පටන් ගන්නවා. එතකොටම දන්නවනම් ඒ කෙලෙස් මේ උපාදාන බාටපත් වෙන්නේ නැහැ. ගොරෝසු බාටපත් වෙන්නේ නැහැ. දන්නේත් ඒ එළඹ වාසය කරපු නිසායි, සූදානම්ව හිටපු නිසායි. ඒක නිසා වෙනදට වැඩිය කලින් මේ කෙලෙස් අඳුර ගන්න පුළුවන් වෙනකොට කෙලෙස් தත්ත්වයේ බල දුර්වල වෙනවා. Tamange සති බලය බලවත් වෙනවා. එතකොට නිකන් චප්ප කරලා දාන්න පුළුවන් කෙලෙස්. තුන මෙතන. මෙතන සතියෙන් අල්ලා ගැනීම පිළිබඳ තවදුරටත් කරුණු කාරණා ටිකක් පැහැදිලි කර දෙනවා. මෙතන තියෙන්නේ මෝඩකම තියෙනකන් විතරයි. මෝඩකම නැති වුණාට පස්සේ මෙතනකුත් නැහැ මේ වෙලාව කෙලෙකුත් නැහැ. තන සහ කාලේ මතුවෙන්නේ මෙව මෙව මණ්ඩි මිදුනොත් තමයි. කාලේශා මානේ කාලමානේ සහ දේශමානේ කියන එක ලෝකේ පවතින දෙයක් නෙවෙයි අපි මමයා වගේම ආත්මය වගේම පවර පටවගත් එක. පටව ගත්තොත් පටව ගත්ත ලෝකෙට මම සහ දැන් සහ මෙතන තියෙනවා. අරමුණු නැතිලා ගියාට පස්සේ මමෙකුත් නැහැ. මෙතනත් නැහැ. මේ දැනුත් නැහැ. මෙතන තියෙන අරමුණ තියෙන බෑ. අරමුණ තියෙන තැන අපි දැනගන්නේ අරමුණක් දී වෙලා ගිහිල්ලා. දැන් කියන දේකුත් නැහැ. මොකද ඒ චිත්තක්ෂණය විතරයි තියෙන්නේ. අතීතෙට හිතපු ගමන් සතිය කැඩෙනවා. අනාගතෙට ගමන් සතිය කැඩෙනවා. ඒක ක්ෂණ සම්පත්තියේදී තියෙන්නේ. තනකුත් නැහැ. වෙලාවකුත් නැහැ. කෙනෙකුත් නැහැ. ඉතින් මේ දෙක සම්මුතියේ ඉන්නකොට තනක් තියෙනවා, වෙලාවක් තියෙනවා, මමෙක් ඉන්නවා. පරමාර්ථ ධර්ම වලට ගියාම මේ දෙක නැහැ. මේ දෙකේදී හිත දෙකටම සමබර කිරීමයි, දෙකටම සමසිත පැවැත්වීමයි දෙකටම උපේක්ෂා වීම තමයි මෙතන පුරුදු කරන්නේ. මෙතන ඉඳලා මේක ඇහුවොත් ප්‍රශ්නයක් වෙනවා. මෙතන ඉඳලා මේක ඇහුවොත් ප්‍රශ්නයක් වෙනවා. එනිසා මේ ඩයිමෙන්ෂන්ස් දෙකක අපේ උන්කක් කළාට තියෙන එක තමයි අපේ පරමාර්ථ ධර්ම වලින් සම්මුතිය විසඳන්න හදනවා. සම්මුතියෙන් පරමාර්ථ විසඳන්න හදනවා. මේ දෙක කරන්න බෑ. මේ දෙක වෙනම මේ නීති රටවල් දෙකක ඉඳගෙන මේ රටේ නීති අර රටේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ රටේ නීති විතර ඒ රටේ වෙන ඒ රටේ නීති විතර ඉවරලා පැනපු ගමන් ඉතුරු වෙන රටකට යනවා. ඒ නීතිය ඊට බලපන්නේ නැහැ. මේ දෙක අතර අපේ තර්ක ඥානය අතරමං වෙනවා. එතන එතන ජීවත් වෙන කෙනා නම් අවබෝධ කරනවා මේ සම්මුති ප්‍රශ්නයක්, මේක පරමාර්ථ ප්‍රශ්නයක්. අපේ තියෙන්නේ උඟක් කාලවට මේ දෙක අතර ග්‍රේ ඒරියා එකක. දන්නේ නැහැ මේක සම්මුතියද නැද්ද. ඒක තමයි ওই සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ තද බල විදියට මූණ දීපු විද්‍යාඥයා තමයි අයින්ස්ටයින්. එයාට අයිසෙක් නිව්ටන් කියපු සම්මුතියත් ඊට පස්සේ මේ පැත්තේ තියෙන પરමාර්ථයට පේන්න පටන් ගන්නකොටම සහලවන්න පටන් ගත්තා. ඊට තේරෙන්නේ නැහැ මේ પરමාර්ථය පැත්තේ ඉන්න භෞතික විද්‍යාව විස්තර කරන්න. ඒතර භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා තුනක් නැහැ. තියෙන ශක්තිය විතරයි. ඒ ශක්තිය තමයි සතෙක් පාඩපත් කරන ජීව විද්‍යාව කියනවා. රසායනයක් පාඩපත් කරන රසායන විද්‍යාව කියනවා. භෞතික දෙයක් පාඩපත් කරන භෞතික විද්‍යාව කියනවා. මෙතෙන්ට ගියාට පස්සේ ඔතන එකතු වෙනවා. එතකොට අයිසෙක් um, නිව්ටන් කියලා කියන්නේ ලදරුවෙක් විතරයි යාමේ භෞතික බවට පත් වෙනාට පස්සේ අදාළ නීති අරගෙන මුළු ලෝකෙම විශ්ල කරන්න කියලා. ඒ ප්‍රශ්නේ තමයි උතන භාවනා යෝගාවචරයට වෙන්නේ උද්‍යප්පේ ඥානෙට එනකොට ඇති වෙන හැමදේම බිඳලා යනවා. ඒ නිසා හැමදේම සමානයි. හැම දෙයකම තියෙන බිඳී යෑමක් නැත්නම් ඇතිවීම නැතිවීමක්. ඒකට දේවල් තෝරන්න වෙලාවක් නැහැ. ඒතකොට දේවල් තෝරන්න වෙලාවක් නැත්නම් අහවල් තැන කියන තැනක් නැහැ. අහවල් වෙලාව කියන්නේ කොයි වෙලාවෙත් ඉන්නේ බින්දි බින්දි අනේක. ඒ දකින්න මමත් බින්දෙන බව තේරෙනකොට බලන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒක හරිය දරන්න අමාරුයි. අර නිත්‍ය සුඛ සුභ සංකල්පේ ජීවත් වෙච්ච එකට මේකට සූදානම් වෙන එක නමුත් අර ටික ටික ටික වෙනකොට මේ සම්මුතියයි මේ પરමාර්ථයයි කියලා දෙක අතර ඇකලමටයිස් වෙනවා. හැඩ ගැහෙන එක තමයි පරිණාමය අපි පහුවෙච්ච දේ භවනාදීක සිද්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ මේ තන පිළිබඳව. දේශය පිළිබඳව. ඒ දේශය වැඩ කරන්නේ අවිද්‍යාව තියෙනකම් විතරයි. කෘතඥකම තියෙනකම් විතරයි. සම්මුතිය තියෙනකම් විතරයි. බොරු නෑ. ඒක සත්‍යයක්. නමුත් සම්මුති සත්‍යයේ පරමාර්ථ සත්‍යයක විස්තර කරන්න බෑ. සිත මනාප අමනාප නැද තියෙන මනාපත් නැති අමනාපත් නැති තැනකටපත් කර ගැනීමට පුරුදු පුහුණු කර ගැනීමද කර යුතුය. ඒක තමයි ඩයිවිං බෝඩ් එකේ අන්තිම කෙලවර. ස්විමින් pool එකේ ඉඳලා අපිට අපි සමසෝල්ට් ගහන්න යන්නේ. අපි ඩයිවිං බෝඩ් එකේ කෙලවරට ගිහිල්ලානේ සමසෝල්ට් එකක් ගන්න. මේක තමයි pool එකෙන් එළියට ඇවිල්ලා ඒකේ තියෙන මේ ඩයිවිං බෝඩ් එකේ අන්තිම කෙලවර මේකෙන් තමයි අපි යහපැතට පයින්. ඒ නිසා සැප දුකේ ඉන්න තාක්කල් කොහොමඩක්වත් අපි ගොඩ වෙලා නැහැ ඩයිවිං බෝඩ් එකට. ඩයිවිං බෝඩ් එකේ අන්තිමට ගියාට පස්සේ ඕනනම් වතුරට පයින්න පුළුවන් ඕනනම් ආයේ එන්න පුළුවන් ස්විමින් pool එකේ ගැට්ටට. ඉතින් මේක තමයි මධ්‍යම ප්‍රතිපදා වශයෙන් පෙන්වන්නේ. මේක දිගේ තමයි ඉතින් පාර වැටෙන්නේ. මට දරු ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව යන ගුණයන් හඳුනාගන්නේ කෙසේද යන්න කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට බුදු සරණයි. ඇතර ඒවා ඒව අඳුන ගන්න ඒක කියන්න පුළුවන් එකක් නෑ මේ අහවල් පාටයි අවල් හැඩයයි කියලා ඉතින් දල වශයෙන් වැඩියෙන් කරගෙන කරගෙන යනකොට ඒ දැනුම කොන්සොලිඩේට් වෙනවා මේක වෙන්න ඇති කියලා එතන මේ නාම ධර්ම ඒ නිසා ඒවයිදී කොහොමඩක්වත් රූප ධර්ම වගේ ඇඳලා 3 dimensional පෙන්වන්න බෑ ඉතින් ඒක නිසා ඒව එකිනෙක අතර සංසන්දනය බලන්න පුළුවන් එතකොට විතක්කේට ප්‍රතිපක්ෂයේ තියෙන නිදිමත නිදිමත තියෙනවා විතක්කේ නෑ විතක්කේ තියෙනවා නිදිමත නෑ කියලා ඒවා ඒ වගේ ඒවා ඔක්කොම මේ ණය ක්‍රමයට එහෙම නැත්නම් චින්තාමය ඥාන වශයෙන් අඳුර ගන්න පුළුවන් නමුත් කාටවත් කියන්න බෑ යා හරියට අඳුරගත්තාද කියලා. නමුත් මේ අඳුර ගැනීම නිසා භාවනා පහසු වෙනවා නම් අඳුර ගැනීම හරියි. හැබැයි 100 100ක් මේ කරගෙන කරගෙන යනකොට ඒ පහසුව වැඩි වෙනවා. Taman අඳුරගත්ත ඒ නිර්වචනය අඳුරගත්ත ක්‍රමයේ පිළිබඳ Tamanටම සහතිකේ වැඩි වැඩිව භාවිත කිරීමෙන් තමයි අල්ලගන්න පුළුවන්. එහෙම නැතුව මේකේ දැන් සාමාන්‍යයෙන් ඒක උත්තර දීම සඳහා අටුවාචාර්ය වංශලා ක්‍රමයක් අඳුරන තියෙනවා ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන කියලා. ඒක අනිකෙන් වෙන්වෙච්ච ලක්ෂණය මොකද්ද? ඒක කරදෙන කෘත්‍යය මොකද්ද? ඒක තියෙනකොට වැටෙන කාරණා මොකද්ද? ඒකට ආසන්න කාරණා වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඒ හතර. ඉතින් ඒවා මේ ත්‍රිපිටකේ හොයන්න පුළුවන් දේවල් නෙවෙයි අටුවා යුගයේදී මතුවෙච්ච දේවල් ඒක මේ තියරිටිකල් এডুকেෂන් එකදී පන්ති කාමර පුහුණුවකදී හරි පහසුවක් වෙනවා. නමුත් ඒක දැනගත්තයි කියලා යාට කිසිසේත් ප්‍රායෝගික කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ. නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මූලධර්ම දැනුමයි ප්‍රායෝගික දැනුමයි වැඩි වැඩියෙන් කරගෙන කරගෙන යනකොට තමයි Tamanට හිතා ගන්න පුළුවන් ඉන්නේ මේ මං ගත්ත අදහස හරිද වැරදිද කියලා. එහෙම නැතුව මේ හරියටම කියන්න බැරි නිසා මේ මේ ධර්ම දේශනා මාලාවේදී හෝ එහෙම නැත්නම් වෙනම පොතක් අරගෙන කියවන්න. ඒකට වචන කීපයක් පෙන්නලා දීලා තියෙනවා. එකිනෙක වෙන් කරන ස්වභාවික ලක්ෂණ අනුව. මේ වගේ ලක්ෂණ ඒවට කියන්නේ ආකාර සටහන් මේ අතර ආකාර සටහන් ගොඩක් එන්නේ රූප ධර්ම වලට. මේ ලක්ෂණ පෙන්ලා දෙනවා. මේකට පොතක් ගන්න හිමිට ස්ටඩි කරන්න. මේ පොත් දෙකක් ගත්තාම දෙකක් තේින්න ඉඩ තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද එක එකන තම තමන්ගේ අත්දැකීම් වෙනුරු කරන්නේ. අටුවාවමයි හරි දෙය කියලා කියන්නත් බෑ. මොකද අටුවාවම සමහර ලාවට නිතර භාවිතා වෙන වචන වලට ලක්ෂණ රාශියක් වෙනවා, රස රාශියක් වෙනවා. ඒ නිසා ඒකට මේ විවේකීව මේ තියරිකල් ස්ටඩි එකක් කරන්න. හැබැයි ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක මොනවාක්වත් අවශ්‍ය නැතුව වැඩේ වෙන්න පුළුවන්. නමුත් වෙලා තියෙනවනම් ඒක දැනගත්තොත් ලාභේ තමයි. තව කවුරු ආපුවාම පොඩ්ඩේ උත්තරයක් දෙන්න පුළුවන්. ඇතර මේක බාහිර සාසනයටයි උදව් වෙන්නේ. අභ්‍යන්තර සාසනයට එච්චර ලොකු උදව්වක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කෑම හරහා එන තණ්හාව සහ විභව තණ්හා. ඇඩික්ෂන්. ආ ඇබ්බැහි. උදාහරණයක් වශයෙන් සමහර අයට ස්වීට් චොක්ලට් කන්න තියෙන ආසාව. සමහර අයට හැම වෙලේටම මස් කන්න තියෙන ආසාව. සමහර අයට කෑමට මිරිස් රස ඕනේ. මේ කෑම ඇබැයි ඒ නිසා පුජ්‍යලයේ ඔබෙසිටි වෙනවා. නොඑක් ඩයට් කළාට ඒ ඇබැයි ඒ ඇබැයිටම එනවා. මෙවැනි පුජ්‍යලයකට උදව් කරන්නේ කෙසේ? ඉස්ලාම තමන් කරගන්න අනුන්ගේ දින කිරන්න යන්න එපා. ඒක නියාමතර වැඩක්. ඒකට ඩයටිෂියන් කෙනෙක් වෙලා ඉවරලා බිස්නස් එකක් කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මොනවාක්වත් කියලා දෙන්නේ නැහැ. තමන්ට තියෙනවනම් තමන් ඒක හදාගන්න. ඒක නිසා එහෙම කරන්න පුළුවන් කිසිම සාධාරණ එකම ෆෝමියුලාවක්වත් ලෝකේ නැහැ. ඒකයි මේ හැම රටකටම එක එක ඩයටිෂියන්ස්ලා ඉන්නේ. මොකද ඒ තරම් විකුණන කන්න පුළුවන් ජොබ් එකක් මේක. කිසිම සාධාරණ නීතියක් නැහැ මේකේ. මොකද මේ ටෙම්පරේචර් කන්ට්‍රීස් වල එක නීතියක්, ට්‍රොපිකල් කන්ට්‍රීස් වල එක නීතියක්. උත්තර අද්‍රව එක නීතිය, දක්ෂිණ අද්‍රව එක නීතිය. ඒ කාලගුණය කියන එක නිතර වෙනස් වෙනවා. පුදුලගේ ඇතුලේ ටෙම්පරමන්ට්ස් නිතර වෙනස් වෙනවා. ආහාර නිතර වෙනස් වෙනවා. ඉතින් ඒකෙදි කොහොමද මෙහෙම හරියට ෆ්‍රේම් කරන්නේ? ඒ නිසා බුදුචාන් වහන්සේගේ බුදු ගුණයක් තමයි ආහාරයේ මත්තන් යුතාවය. තමන් ගත යුතු ආහාරයේ ප්‍රමාණය දැනීම බුදු ගුණයක්. අතක කියන්නේ පසලොස්චාන ධර්ම වල එක ගුණයක් බුදු කෙනෙකුට විතරයි ඒක බැලන්ස් කරගන්න පුළුවන්. ඉන් එපිට ඉන්න ඔක්කොමලා කැම දාසලා තමයි. ඉතින් කනවා තමයි වැඩි. ඉතින් ඒකට කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ටිචිකා. සියලු සත්වය ආහාරය රඳා පවතිලා තියෙනවා. ඒක නිසා අපේ කම්මං සත්‍ය විභජිත කියන වගේ අපි ඒක ආහාර අනුව අපේ හතරෙන් එකක් අපේ ජීවිතේ තියෙනවා. අපි මූලිකවම මනුෂ්‍ය ජීවිතේ තීරණයක් ගන්න කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියනකොට ඒ නිසා බුදුම විස්තරාත්මකයි. ඒක කොහොමද අපි මේ වගේ වෙලාවක 100 100ක් උත්තර දෙන්නේ? ඒක උත්තර දෙනවට වැඩිය හොඳට තමන්ට භාවනාවට සතියට ගැළපෙන ක්‍රමී ආහාර විහාර මනෝව්‍යාපාර කියන තුන ගන්න දල වශයෙන් වග වෙන්න පුළුවන්. මද වැරදිච්ච ගමන් තමන්ට තේරෙන නිසා. ඔය කහාගත් එකක් අපිට කොහොමද මොනිට කරලා වෙන කාටට උපදෙස් දෙන්නේ? අපි හිතුවත් එයා ඇහුවොත් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා මට කියලා ඇත්තටම අනුකම්පා කරලා කමන්නේ. නමුත් කාටද හොයලා බලලා උදව් කරන්න හදනවා කියලා කියන්නේ ආගර කැම්පතට ඇඟිලි ගහනවා කියලා කියන්නේ තන්නේ කර බුද්ධිලිකත්වයට ඇඟිලි ගිහිල්ලා. අපේ අම්මා ඉන්නකොට දෙන ඔබ කනපත දිහා බලපන් අනුන්ගේ පත දිහා බලන්න එපා කියලා. ඒක හරි භයානක වැඩක්. ජනන්ත කියලා තියෙනවා කොහොමද ඒක සිකියපද තියෙනවද? අනේ අනුන්ගේ පාත්‍ර දිහා බලන්න එපයි කිය. උජ්ජාන සංජේ. මහා මාන්නකාරගේ පරිසම්පත්තන්න ආලෝකයට. බානුකන පාත්‍ර දිහා බලන්න එපයි කියලා තියෙනවා. අඩුවෙන් කරනවද වැඩියෙන් කරනවද බෑ ඒක කරන්න බෑ ඒක හරි මේ මේ සෙන්ටිමන්ටල් ඒ නිසා ඒක හරි අමාරුයි ඒ වගේ දේවල් වලදී මෙන්න මේක කෙරුවොත් හරිනවයි කියලා ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හේතිදී කියලා තියෙනවා චත්තාරෝ පංචාලෝපේ අබුද්ධ උදකම්පී වේ කියලා තමයි හොඳට බඩ පෙරෙන්න පිටු පහකට ඉසල නැත කරලා ඒ ටිකට වතුර බොන්නේ කියලා. අපේම කියලා තියෙන්නේ මේ මේ මේ වතුර ටික බොන්න ඉඩ තියානපත් කාපන්. උඩ නැට්ටකට ඇඟිලි ගහලා කරන්න බැරි වෙනකොට බත් කන්න එපයි කියලා කියනවා. පරිතිය හෙල්ලෙන්න ඉඩ තියානපත් කාපන් කියලා. ඉතින් ඒ වගේ අම්මා අපිට කිව්වට ප්‍රශ්නයක් නැහැ. අපි වෙන කාටද කියන්නේ කියලා. ඒක තන්නේ කරම හරිම සෙන්ටිමන්ටල්. හැබැයි බුදුචානන්සේ සීකියා පද 18ක්ද 19ක්ද කොයිද ආහාර වැළඳීම ගැන පමණක් කියලා තියෙනවා. ඉතින් ඒවට අපි කොහොම බැගෑවිලා ඒ කියන දේවල් අහගෙන උත්සාහ කරනවා කරන්න. එහෙම නැතුව මේ අනුන්ගේ දේවල් මේක හොයන්න හදනවා කියලා කියන එක ඩිස්කරේජ් කරන්න. ආගත් එහෙම මේකට යන්න එපා. ගිය ගමන්ම understanding already misunderstanding වෙනවා. ඒක නෑවිලා ඇහුවොත් අපිට දල වශයෙන් කියත හැකි ස්පෙસિෆික් මොකුත් කියන්න යන්නේ. තල වශයෙන් කියත හැකි මෙහිමයි තදින්ම බලපානව තමන් ගන්න ආහාරය ලිංගික ජීවිතයට බලපානවා. එතනින් ගියාම ශරීර සෞඛ්‍ය කායික රෝග වලට බලපානවා. ඒ වගේම සුඛභෝගීත්වයට පරිසර දූෂණයට ග්ලෝබල් වෝමින් වලට හැම පැත්තරම බලපානවා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් කිසිම කෙනෙකුට සීමාවක් නැහැ. මොකද මිනිස්සු නිතරම බලන්නේ ලිංගික සන්තරපණේ නැත්නම් ලිංගික සන්තරපණේ පාලනය කරන අතර Brahmacharya ජීවිතය රකින්න එක්කනට එකම සුතියයි තියෙන කණ එක විතරයි. ඒ ලිංගික ක්‍රියාවලියන් Brahmacharyaන් අයින් වෙච්ච ගමන් එයාට සාමාන්‍යයෙන් තියෙන ඊට පස්සේ කැමෙන් ඒක නිසා ඒක සීනිත් එක තමයි සම්බන්ධ වෙන්නේ. වැඩිපුර සීනිකාපු ගමන් හොඳට ස්ටිමියුලේට්ලා එනවා. සීනි අඩු වෙච්ච ගමන් හේ බහනවා. ඉතින් ඒක නිසා මේ මේක නතර කරුවාට පස්සේ මේකෙන් ඒක කොච්ච දාන්න පටන් ගන්නවා. ඒක නතර කරන්න ඕනේ අරකට බාධා නොවන විදිහට ටික ටික ටික ටික ටික ඒක කියනවනේ මුළු ජීවිත කාලෙම ලයිෆ් ලොං එක්ස්පෙරිමන්ට් එකක් තමයි මට මොනවද ගැලපෙන්නේ කොච්චරද ප්‍රමාණේ කොච්චරද ගුණාත්ම කියන එක කියලා තියෙනවා ඒ සම්භාහන විද්‍යාව පොතේ ලියලා තියෙනවා කෙනෙක් තමගේ ශරීරයත් එක්ක අවුරුදු 35ක් ජීවත් වෙන්න ඕන කියලා දැනගන්න නැත්නම් 35 පෙන්නට පස්සේ තමයි තේරෙන්නේ මේක මට ප්‍රත්‍යයයි මේක අප්‍රත්‍යයයි කියන එක. Tamanටම වැටෙන්නේ. අන්තිට අමතරව මාත් කරලා තියෙනවා ෆුඩ් සයන්ස් කියලා සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒකෙදි කියලා දෙනවා. නමුත් කවදාකවත් යුනිවර්සල් ලෝ එකක් තියන්න බෑ. දැන් මේ දවස්වල YouTube එකට ගියොත්, email වලට ගියොත් අනන්ත අප්‍රමාණ කැන්සර් වලට මේකයි, කොලෙස්ටරෝල්ට මේකයි කියලා নানা ප්‍රදේවල්. අද කියන එක හෙට නෑ. හෙට කියනකොට අනිද්දා නෑ. ඒක නිසා ඒකෙදි ආරක්ෂක වලවල තමයි Tamange එක බගලා ගන්න අනුන්ගේ පතට අනුන්ගේ පත දිහා බලන්න යන්න එපා. ඇහුවොත් කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් අහක දාන්නත් එපා. දන්න හරිය කියන්න ස්පෙસિෆික් කියන්න එපා ජෙනරල් කියන්න. දරුත් ස්වාමීන් වහන්සේ ඊයේ දහවල් කෑම වේලාවේදී මම ගැඹුරු සමාධියේ සිටියේදී කවුද මගේ වම් උර හිසට වරක් තට්ටු කළා. මා හරිම අපහසුයෙන් සමාධියෙන් එළියට ආවා. අදත් උදේ ආහාරයට යන්න කලින් මම ගැඹුරු සමාධියේ සිටියේදී කවුද මගේ වම් උර හිසට වරක් තට්ටු කළා. නමුත් මම ඇහැරලා බැලුවේ නැත. මම සමාධියේම සිටියා. ආයෙත් විනාඩි 5කට පමණ පසු නැවත ඒ උරේසටම දෙවරක් තට්ටු කළා. අසුව මම හරිම අපහසුයෙන් සමාධියෙන් එළියට ආවා. මම ළඟ සිටියාගෙන් ඇසුවා කවුද මාගේ පිටට තට්ටු කළේ කියලා. ඔක්කොම නැහැ කිව්වා. එහෙම සමාධියෙන් එළියට ආවම මට විකල්ප ගතියක් ඇති වෙනවා. විකාර ගතිය. විකල්ප විකල්ප ගතිය. තියෙනවා. මේ සිද්ධිය සිදුවේ කෑම වේලාවල පමණයි. අනික් වේලාවල නොවේ. මේ සිදුවන්නේ ශාලාවේ අනිත් අය කවුරුත් නැති වේලාවවලමයි. මේ සිදුවීම ගැන ඔබ වහන්සේකින් අවවාදයක් බලාපොරොත්තු වෙමි. උවහන්සේට බුදුසසුන. ඒ කියන්නේ ඇතරම අපිට ඉන්කුවා කරලා බලන්න පුළුවන් මේක කෙනෙක් කරපු එකක්ද නැද්ද කියලා. ලියලා තියෙන විදියට පේන තියෙන පුද්ගලයා කරන එකක් නෙවෙයි. මෙහෙම Tamanට තට්ටු කරනවා වගේ දැනෙනවා වගේ එකක් කියලා ගන්නත් පුළුවන්. ඒකෙදී නිදර්ශනයක් කියන්න පුළුවන් අපේ මනස කරන වැඩකදී ඒක මටත් හොඳට වෙච්ච එකක්. ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියපු කතාවක්. සමහර වෙලාවට මේ පාරයිනේ බෝඩ් දාලා තියෙන දැකලා තියනවාද මේ වෛද්‍යාචාර්ය කලානිදි කියලා ගහලා. ඒ වගේ නම් හාමුදුරුවෝ කාලානිදි කියන එක තමයි කලානිදි කියලා කියන්නේ. ඒ හාමුදුරුවන්ගේ ඇත්තරේ කාලානිදි කියන එක තමයි. ඉතින් කලාණි දිලා තමයි ඔක්කොමලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේක දන්න හොඳටම. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා දවල්ට දාහනේ අරගෙන නිදා නොකර ඉන්න. ඉතින් ඇඟට මහන්සියක් ආවොත් හොඳ වැඩි නිදා ගන්න එක. ඉතින් ලොකු සංහසේ ලැජ්ජාවෙන් නිදාගත්තලු. නිදා ගන්න හොඳ නෑ දන්නවා. ඒකට කවුද ජනේලෙන් ඇවිල්ලා තට්ටු කරලා කෝලම් කරනවා. ලොකු සංහසේ හරි ලැජ්ජයි. වයසක හාමුදුරු කෙනෙක් හීනෙන් කවුද ඇවිල්ලා කෝලම් කරනවා. ඉතින් නැගිටලා බැලුවට පස්සේ කවුරුත් ඇවිල්ලත් නැහැ. හොඳටම එන සද්ද ඇහෙනවලු. යන්නේට තට්ටු කරන සද්ද ඇහෙනවලු. බලනවා තේරෙනවා. බලනකොට පොඩි ළමෙක් කෝලම් කරනවා. හැමදාම නැගිටින්න ලැජ්ජා වෙනවා. ඊට පස්සේ ඉතින් දැන් එක එක පැත්තකින් නින්දර තියෙන ආසාව. අනිත් පැත්තේ යටි හිතෙන් කියන ඔබ කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ කියන්නේ වෙලාව පැනලා. ඒ කියන්නේ නිදාගත්ත යුතු වෙලාවක් නෙවෙයි. ඉතින් මෙහෙම මෙහෙම කල්පනා ඉඳලා මේක මොකද්ද මේකට උත්තරේ හොයාගන්න බැරිලු. සමහර වෙලාවල වයසක නිසාම කමන්න නිදාගන්න හිතෙනවා. නිදාගත්ත ගමන් කවුද ඇවිල්ලා හොඳට එනවා ඇහෙනවා. ඇවිල්ලා වල සද්දෙත් ඇයිදොර Tamanට එක පාඩන කියලා හීනෙන්නේ. දොර තියා බලනකොට එතන මිනිස්සුක් ඇවිල්ලා කෝලම් කරනවා. ඉතින් එහෙම එහෙම කරන දැයි එක දවසක් ඒ කෝලම් කරන එක පිටිපස්සෙන් කැප් එකක් දාගත්ත පොලිස් කාර්යයක් හිටියා. එයාට කළු ආව මිනිස්සු හැමදාම මට ඔය කඩේ කරනවා කියලා. අනිහර කෝලම් කරනවා කණෙන් ඇදගෙන ගියාලු. ඊට පස්සේ ආවේ නැහැ. ඊට පස්සේ ආයෙ නැතුව මම ඒකට හැබැයි හුඟක් ඒ නින්දට නොයන්නත් නින්දට යනකොට සතියින් නින්ද යන්නත් උත්සාහ කරුවට පස්සේ උනා කියන්නේ. මේක මට හතර සැරයක් වෙලා තියෙනවා. මම කය කුටියේ ඉඳද්දී දොළගාව කුටියේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ඒක 12 මාර එක වෙනකොට සක්මන්ට යනවා. සමහර වෙලාවකට හිතෙනවා පොඩ්ඩක් ඔන්නේ කමක් නැහැ බුදිය ගන්න. ඒ බුදිය ගත්තාම දැන් හීනෙම මට පේනවා කවුද නාන්න යනවා දොළට. දොළට යනවා දැන් මං ඉන්න පාරට එනවා. එනකොට දැන් දඩිමිටි ගාලා නැගිටින්න හදනවා නැගිටින්න බෑ මට. දැන් ඇඳේ හිර වෙලා අර මනුස්සය ඇවිල්ලා දොරට තට්ටු කරනවා මට දැන් ඉරියව්ව ෂුවර් නෑ. දොර අරගන්නත් ඕනේ අරින්නත් බෑ. තක්කු මුක්කු වෙලා නැගිටලා බලනකොට මොකක්වත් වෙලා නැහැ නිින්දේ. මම දන්නවා මම ඔකල යුත්තක් කරන්න කියලා. එතකොට මේ මල පනින වෙලාවේදී කොහෙන්දෝ ඇවිල්ලා වෙන පැත්තකින් ආරාධනා කරනවා. අතර විකාර කරනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒක තට්ටු කරනවා වෙන්නත් පුළුවන්. තට්ටු කරනවා කියලා තමයි. හිතෙනා වෙන්නත් පුළුවන්. ඒකයි යෝගීති කරන්න දෙන පළවෙනි එක. අර වගේ කායංගලි අහලා බලන්න ඕනේ. ඒක නිසා ලොකු සංසි කිව්වේ එහෙම තමයි. වැඩිපුර වෙලා ඉන්න ඕන සංවිධායකයෙකුට කියලා තියන්න. මම මෙහෙම වුණොත් මම කල් ඉන්නවා. එතකොට ඕන කෙනෙක් දන්නවනේ ඒක න ะ. මොකද අපේ හිටිය සංසනා කේසවන්නතේ ඉඳපු ගාම උදේට දාන්න වඩින්නේ. ඉතින් වැඩි මාංශාංශනමක් නිසා කවුරු හරි යනවා මතක් කරලා බලන්න එක්කෝ. දෙඩ වෙලා දන්නෙත් නැහැ. වෙන මොකක්ද දන්නේ. ඉතින් ඒ ශාංශ සමාලලට කරදර නොකරන්න කියලා බාරක පාරහරා දාලා මට මට මගේ විවිධයකට බාධා නොකරන්න කියලා බෝඩ් එකක් දාලා භාවනා කරනවා. ඉතින් ලොකු තමයි ඉතින් කට්ටිය කතා කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නොසලකා හරින්නත් බෑ. හැමදාම කෙනෙක් කියලා බලන්නත් බෑ. මොකද ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම කෙරෙන බව සංඝයාට කියලා කියන්නේ. මම සමහර දවසෝ දාන ගන්නෑ. එහෙම කියලා තිබ්බම සංඝ සම්මුතියත් අරසා වෙනවා. ඒකිනිකා කරේ අන්‍යෝන්‍ය විශ්වාසයත් ආරත්ත වෙනවා. Tamanට ඕන වැඩි වෙලා ඉන්න වැඩි වෙලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ඒක දුරුවන් කිරීමට සම්මුතියක් ඇති කරගන්න. මට මෙහෙම වුණොත් මම ඉnde ඉඩ තියෙනවා කියලා ඔක්කොටම කියන්න යන්න ඕනේ නැහැ. සංවිධානය කරන එකට කියලා කියන්නේ. ඒක සංවිධානය කරන එකනට කතා කරපෙන්න ගිහිල්ලා කියයිනේ අවලා මං කො තට්ටු කරා නැත්නම් බැලුවා අවලා ආවේ නැහැ කියලා. ඉතින් කලබල වෙන්න එපා. මේ වෙලාවේ ඉන්නේ කියලා විශ්වාසින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතේ තියෙනවා බයලජ්ජා දෙක ඇතුලෙන් පුදුම විදිහට මේ හීනමානයක් ඇති කරනවා. මම මේ කරන්න ඕන වැඩක් නෙවෙයි නේද කරන්න කියලා. තීන්ස් කියලා කියනවා නිරෝධ සමාපත්තියට සමාදිනකොට ඒ කාරණා පහ සලකා බලලා තමයි සමාදින්න කියලා තියෙන්නේ. මම මේ සමාදින අධිෂ්ඨාන කරන හත් දවසක් වැඩි වෙන කාලය තුල මට අවශ්‍ය තියනවාද? සංඝයාගේ මොනම හේතුවක් නිසා හෝ සංඝ කර්මයකට කතා කරුවොත් මට අවදි වෙන්න ඕනයි කියලා එයා අධිෂ්ඨාන කරගෙන යන්නේ. මොකද සංඝයා වහන්සේලාට අයිතියක් තියෙනවා අවශ්‍යතාවයක් තියෙනවා අනිත් සංඝයා වහන්සේ කැඳවීමේ අයිතියක සංඝයා වෙන්න ඕනේ පුද්ගල වෙන්න බෑ ඒ වගේ වුණොත් නැගිටින්න ඕනේ කියලා වාදිස්ථාන කරන තමයි වාඩි වෙන්නේ මොකද අපි සමාජශීලී සත්තුනේ අනික් කට්ටිය අපි ගැන හොයනවානේ ඒ හොයන එක හතුරත් හොයනවා මිතුරත් හොයනවා ඒකෙදි ඒ කියලා වැඩ කරන එක තමයි හොඳ වැඩේ ඒ වගේම අපේ හිත අපි දන්නේ නැති වුණාට එක පැත්තකින් බලනොත් සරුවඥකමක් පේනවා තමන් කරන හැම වැරද්දක්ම දන්නවා. අත්තර දීච්ච එකක් දන්නවා. සතිය නැති බවක් දන්නවා ඒක. නැත්තම් සතිය නැහැ කියලා දන්නේ නැහැ. ඒ වගේ මොකතනකින් හරි වීතික්‍රමණයක් වෙච්ච ගමන් මල පැනපු ගමන් හිත ඇතුලෙන් මොකද්ද ක්ලොක් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. එහෙමනම් මේක මනසින් ඇති වෙච්ච එකක්. සමහර වෙලාවට එහෙම නොවි පුද්ගලෙක් ඇවිල්ලා අනුකම්පාවෙන් කරපු කද්ද කියන්න දන්නේ නැහැ. ඒක නැති සම්මත වෙලා අපි සොයා බලා ගන්න එකයි තියෙන්නේ. ඉතින් මේ වගේ මේ අර මේක ඇතුළත දොස් දෙස් දීමක් වගේ වෙන්නේ. මම නැගිටිය යුතු වෙලාවේ නැගිටින්නේ නැහැ. ඒ නිසා දැන් කවුරු හරි මයි ළඟට එයි කියන අපේක්ෂාවක් හිතේ තියෙනවා. සමාධියක් තියෙද්දි මේ. හිතේ තියෙනවා. ඉතින් එහෙම වෙලාවට මේ අඩිය සැදෙන සද්ද ඇහුණත් ඇහෙන්නේ මන් දිහාට එනවා වගේ තමයි. මොනවා හරි මැසේජ් කරුවත් පේන්නේ පිටතට්ටු කරා වගේ තමයි. මොකද අර අපේක්ෂාපූර්වක ගතිය නිසා. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන විට හුස්ම රැල්ල තුනී වී ගොස් හුස්ම නැති තත්ත්වයකට පත් වෙනවා. පසුව කයේ ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු හතරම දැක ගන්නට පුළුවන් වුණා. ඉන්පසුව සීතල හුලන් බෝලයක් වගේ දෙයක් නාසයේ ඉදිරියෙන් කයට කයට පිටින් දැනුණා. මේ தත්ත්වය මා කෙසේද නාම රූප වෙන්න කර බලයි. පළවෙනි ප්‍රශ්නය වෙන පැත්තකින් අහන්නේ. ඒ වගේ ආශාස නතර වුණාට පස්සේ හිත සම්පූර්ණ මනෝ විකාරයකට යනවා. මේ තියෙන දේවල් ඊට පස්සේ හිත එනේන හැම එකක්ම ආය විතක්ක ਵਿਚාර යොදන්න හදනවා. එහෙම නැත්නම් විග්‍රහ කරන්න හදනවා. ඒකෙන් අර හිතට කවදාකවත් ඇතිවෙච්ච සාන්තිය බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඇතිවෙච්ච විවේකයේ බුද්ධි විදින්න වෙන්නේ මේක බලන්න ඕන මේක බලන්න ඕන නාම රූපේ දන්න ඕන පට වියාපෝ තේජෝ වෙන් කරන්න ඕන කියලා. ඇත්තටම ඒව ඔක්කොකට පස්සේ හම්බෙච්ච මේ සාන්තියක් තියෙන්නේ. නමුත් ඒ දීපු සාන්තිය උඩ දීපු හුදකලාව උඩ දීපු පිරිච්ච ගතිය පාවිච්චි කරන වෙලාවට අර තාමත් විමසුන් නොවන වැඩ කරනවා. ඒක මේ අර හුදේකලා වාගේ නොකරන ගතිය, නාන්නාඳුන ගතිය. ඉස්සර කීපකමයි මම නැවත කියන්නේ. එහෙම නැත්නම් අර අම්බිචේප හිතේ සාන්තිය බුද්ධ විඳින්නේ නැහැ. ඒක හරියට කියනවනම් මට්ටමකට එහා අපි සල්ලි හම්බ කරන්න ගියාට පස්සේ හම්බෙන ක්‍රමේ හොෝගාල වැඩි වෙනවා පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. දීපාන්තරම නැගිටලා යනවා වැඩට. හොඳට ඕම රෑ වෙලා එන්නේ. සතියන්තේ ගොඩක් ලාභයි බිස්නස් එකේ. ඒ නිසා සතියන්තෙත් ගෙදර නෑ. හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා වීදම් කරගන්න වෙලාවක් නෑ. ඉතින් මේ මිනිසයා කඹරන්නේ. මේ මිනිසයාට හම්බ කරන දේ බුද්ධ විඳ ගන්න වෙලා එයාට ඒ සංසන්දනය කරගන්න බෑ කොච්චරක් හම්බ කරලා කොච්චර බුද්ධ විඳවද කියලා. ඒකට මට මතකයි මේ අචන් බ්‍රම් කියලා තිබුණ කතාවක් ඒ ඔස්ට්‍රේලියාවේ හරි හොඳ බූදල්කාරයෙක් ඉතල කැරිබියන් කන්ට්‍රි එක මොහොදායිනේ මේ විලායකක විවේකීව සඳුරුසලාවේ ඉන්නවල දවස් තුනක් නිවාඩු දාලා මිනිහාගේ ජීවිතේ හම්බෙච්ච ලොකම ලොකු දෙයක් ලෝ මේ ඒ හොලිඩේ එකට යනවා. ඒතකොට දැක්කලු මේ මාළුකාරයෝ ඉන්නවා එළියේ. මේ මිනිස්සු දවසට සැරයක් බොරුව ගෙනියලා මාළු අල්ලගෙන ආවිලා. ඉතුරු ටිකේ අර පොඩි මාළු කෑල්ල කහලා දරුවොත් එක්ක මුළු දවසම මේ සෙල්ලම් කර කර ඉන්නවලු. ඉතින් මාසර එතකොට මේ මිනිස්සු මේ මහලු අල්ලා ඉන්නේ දවසට දෙසරයක් මුහුදු ගියා නම් ආර්ථිකයට කොච්චර ලාභද ගෙදර මිනිසුන්ටත් කොච්චර ලාභද ගයක් තොරන හදාගෙන ඉන්නේ දෙවෙනි දවසෙත් බැලුවල් බැලු තුන්වෙනි දවසෙත් බැලුවල් බැලු මියට ඒ වයන මේ ආර්ථික විශේෂඥ පස්සේ අර මාසේ ළඟට ගිහිල්ලා නිකන් පිළිසඳර කතා කරා පිළිසඳ කතා කරලා ඇහවලු දැන් මේ කොහොමද ගෙදරට කියලා අයියෝ ප්‍රශ්න කිව්වහම ගන්න දෙයක් නැහැ. අතේ සතේ නැහැ. මම අමාරුවෙන් තමයි ගැට ගහගෙන යන්නේ. එතකොට මේ වාරගම් කාලෙද නැහැ. ඉතින් මේ වෙලාවේ මාළු දෙසරක් අල්ලන්න ගියොත් හම්බ වෙන්නේ නැද්ද ගාණක්. ඊට පස්සේ කලෝ හම්බ වෙනවා ඒකත්. ඉතින් එහෙමනම් ඔයාලට පුළුවන් නේ ෂෙඩියුල් එකක් හදලා එහෙම කෙරුවොත් ටික දවසකින් ඔයාලට දෙසරක් යන්නත් පුළුවන්. ඕනනම් තව ඔරුවක් දාගන්න පුළුවන්. ඔරුවක් දාගත්තොත් ඊට පස්සේ Tamanට සෑහෙන ආදායමක් වෙනවා. අරගෙන මේක කියන්නේ දිග ෆෝමියුලාවක් හදලා කිව්වලු එතකොට ඔය මාළුකාරයවල ඔය ෆෝමියුලා එකේ කෙලවර කොහොමද කියලා. කෙලවර මං වගේ තැනකට එන්න පුළුවන්. ඊට පස්සේ කවලු මහත්තයා එහෙ ඉඳලා මෙහි ආයෙ මොකටද කියලා අහනවා. විවේක ගන්න කියලා. ඉතින් මට දැන් ඒක හම්බෙලා නෙලි. මොකටද ওই දිග ෆෝමියුලා එක ඇති වෙන්නේ? ඔයා හොඳටම හමුුණාට පස්සේ අපේ ගමට එන්නේ. ඉතින් මං අපේ ගමේ ඉන්නේ. වැඩ තියෙන්නේ. මම පොඩ්ඩක් අම්බ කරගන්නවා දරුවොත් එක්ක ඉන්නවා ආර්ථික විශේෂඥයෙකුට පේන තියෙන්නේ කාලේ නාස්ති කරනවා වෙනමුත් මම සන්තෝෂෙන් ගත කරනවා ආර්ථික අමාරුයි මාත්‍යයි හිටියා මාත්‍යද ආර්ථිකය හරි ගැට මාත්‍ය ගොළු අමාරු තියෙනවා නැත්තම් අච්චර දුරින් ඉඳලා මේ අපි ගමට එන්න ඕනේ මාළු අල්ලන ගමකට විවේක වෙන්න ඉතින් අපි අපිට ඇත්තටම අම්බ කරන සීමාව කොහොමඩක්වත් දන්නේ මේ වගේ රටවල් වල තියෙන මේ බූවල්ලගේ හැටියට ඒ මනුස්සයා උක්දෙන්ඩක් දාලා මිරිකනවා වගේ අන්තිමටම මිරිකනවා මිරිකලා හුඟක් දුවන්නේ කල්බදු ක්‍රමයටනේ ඊට පස්සේ මේ මනුස්සයාගේ මුළු ජීවිතය අවුරුදු ගාණක් කුලියට දීලා එව නැත්තම් විකුණලා ඉවරයි ඊට පස්සේ ඒක තාම්බ කරලා මහන්සිලා මහන්සිලා නිකන් මැරලා යනවා අම්බ කරපු දෙයි බුද්ධි විඳින්න වෙලාවක් නැහැ ඒක තමයි මේ වෙන්නේ දැඩි අසහනයක ඉඳලා අපි අරමුණක් අල්ලලා දෙලා අරමුණ ගෙවම් කරනවා ගෙවම් කරාට පස්සේ දැන් අරමුණේ නාම රූප බලන්න ගන්නවා ආයේ පට වියපෝ තේජෝ බලන්න හදන. ඒ කියන්නේ අර හම්බෙච්ච විවේකේ, හම්බෙච්ච උදකලාව, හම්බෙච්ච අසහනෙන්තර වෙච්ච ගතිය පිළිබඳ හැඟීමක් නැහැ. තාම හිතේ තියෙන නාම රූප පරිච්ඡේද ඥානෙ දන්නේ නැහැ. පච්චේ පරිග්ගා ඥානෙද ෂුවර් නැහැ. ඉතින් හරි. ඉතින් ඕක තමයි ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා කියන්නේ. බෙහෙතෙන් හැදෙන ලෙඩකට බෙහෙත් නැහැ. සාමාන්‍ය හැදෙන ලෙඩේ තමයි අසහනයි. අසහන නැති කරන්න මේ බුද්ධාම කියලා දොර දැන් බුද්ධාගම බෙහෙතක් ලෙඩක් කරගන්න. දැන් මම මේක පටවියාපෝ තේජෝ මන්නේ කොහොමද? මම මේකේ නාම රූප වෙන් කරන්නේ කොහොමද? දැන් මං ඉන්නේ කොයි තැනද? ඉතින් අලුතෙන් අසහනයක් ඇති කරගන්න. ඒ හේතුව අපි මේ භාවනා කරන්නේ මොකටද කියන එක පිළිබඳව යන්න හදන්නේ කොතනද පිළිබඳව මූලික දැනුම නැහැ. අර මොකද්ද කියලා දුන්න සමීකරණ ටිකක් ඔළුවේ තියෙනවා. ඒක හැබැයි කාටවත් පුද්ගලිකව දොස් කියන්න බෑ. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒ ඉගෙනගත්ත සබ්ජෙක්ට් එක, ඉගෙනගත්ත විෂය පිළිබඳව අන්තිමට Tamanට ඒක හැම වෙලාවෙම ඇප්ලයි කර කර ඉඳී හිතෙනවා. සියදොස් බයිසිකල් එකක් ගත්තා වගේ බයිසිකල් නැගලා ගියේ නැතත් බයිසිකල් අරගෙන හරි යන්න ඕනේ. ගත්තලුදනේ. ගමනක් යනකොට නිකන් තල්ලු කරන හරි යනවා. ඉතින් නැගලා ඵලයන්ක කියනකොට උඹට තේරෙන්නේ නැද්ද ඔක නගින්න ගහ වෙලා යනවා කියලා? අලුත් හම්බෙච්ච තීරිස් වලට ඕක තමයි වෙන්නේ. මොනවා හරි කාරණාවක් ඉගෙන ගත්තම ඒක හැම තැනම යොදන්න හදනවා. ඉතින් ටික කාලයක් යනවා ඔකට දඬුවම් කරන්න දෙයක් ඇත්තේ නැහැ. කරුණාකරලා මතක තියාගන්න මේ අසහනෙ නැති කිරීමයි බුදුජානනාංශයේ පෙන්ලා තියෙන මූලික දේ. මන්ටන් කීපකින් වෙනවා. කාම ලෝකයට අතාරපුවාම ටිකක් එනවා. රූප ලෝකයට අතාරපුවාම ටිකක් එනවා. අරූප ලෝකයට අතාරපුවාම ටිකක් එනවා. එnde ende ende ende ende ende ගොරෝසු ගොරෝසු දේ සියුම් සියුම් දේ ප්‍රතිස්ථාපනය කරගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඒකේ මේ කිමිකල් ඇනලිසිස් කරන්න පටන් ගත්තත් ටයිට්‍රේෂන් කරන්න පටන් අරගත්තොත් ආයෙ හිත ගිහිල්ලා එකපාරට හිර වෙලා කිටි කිටි ගන්න පටන් අරගන්නවා. ඒ නිසා එතන එතන බුද්ධියක් අවශ්‍යයි. එතන ඉඳලා Tamanට හම්බෙච්ච ඒ සාන්තිය සම සමවැදෙන ගතියක්, එළඹ වාසය කරන ගතියක් අවශ්‍යයි. ඉතින් ඒක මේ නැති වුණොත් හැම වෙලාවෙම හිත ආතතියක් හොයනවා. මොකකින් හරි ආතතියක් හොයනවා, ෆෝමියුලා එකක් හරි දාගෙන ආතතියක් හොයනවා. ඉතින් ඒක ලෙඩක්, ඇත්තටම ලෙඩක්. ඒ නිසා හිතට පොඩ්ඩක් කයට පොඩ්ඩක් විවේක වෙන්න ආරින්න මේ වාඩි වෙලා නිකන් මම වාඩි ඉන්න එච්චරයි ආයෝක මොකක්වත් ඕනේ නැහැ නේද ආයෝ නාම රූප දැනගත්තත් විවේකේ විවේකෙමයි දැනගත්තත් එච්චරයි වාසියක් තියෙන වෙන කෙනෙකුට කියලා දෙන්න නමුත් මෙතනදී ඒ වාසිය නෙවෙයි ඒක කතා කරන්නේ මේක මේ නිින්ද ගියාට පස්සෙත් බබාට නැලවිලි කවි කියන කතාවක් තියෙනවා ප්‍රතිවේශාවී කියලා කියනකොට මම දැකලා නැහැ කොහෙවත් කියලා තියෙනවා මද පමණ ගන්න. මොකද අපි කියනවා මේ මේ දේවල් වලින් අපි වලට වමනා ප්‍රමාණය ගන්න ජීවිතේ කහිරෙන්න. හැබැයි මේ පින්කම් වලට ගියාම දාන දවසට ඊගාන්ට බෙද බෙදා ගන්නවා දෙන්නෙකුට ඇති තරම්. ඒකෙන් භාගය ගන්න නැති ඔක්කොම යනවා. ඒ කියන්නේ ලෝකේ 150කට වැඩිය බඩගින්න එකම ආහාරයක් හම්බෙන්නේ නැහැ දවසට. ඒකට ඒක හරි අපරාධයක් නේ. ඒක ඇත්තට ඒක මේ Tamange එක Tamanට බලා ගන්න පුළුවන්. තව කෙනෙකුට මෙහෙම කළ යුතුයි මෙහෙමයි ෆෝමියුලා එක මෙතනයි නෝම් එක කියලා අපිට ඩිසයිඩ් කරන්න අපිට අයිතියක් නැහැ. අයිතියක් තිබ්බ ගමන් අර අනුන්ගේ පතක් පිළිවෙත විනිශ්චය කරන්න යෑම ඒ මනසට කරන ලොකු හියුමිලියේෂන් එකක්. ඒ නිසා අම්මා අපට කිව්වට ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම සාකච්ඡා කරාට ප්‍රශ්නයක් නැහැ. ශවකාකාරී බත්පතකට දෙකට ඉවරලා ඔකපු අපරාධ බෙදාගත්තේ කණ්ඩද කියලා අහුවොත් එහෙම ජීවංශ බත් පොළවේ ගහලා යනවා යන්නේ. වළක්වන්න බෑ ඒක හරි සෙන්සිටිව් සෙන්ටිමන්ට්. ඈ ඒක නිසා ඒක සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය මේ ශික්ෂා පද උගන්වනකොට ජෙනරලි උගන්වනවා. කවුරුවක්වත් කෝණ කරන්න යන්නේ ඒ හරි සෙන්ටිමන්ටල් නිසා මොකද ආහාරය ගැන ඒ නිකන් සෙක්ස් ලයිෆ් එකේදී අපි කතා කරන එක අසභ්‍යයි කියලා කියනවා. කතා කරන්නේම නැහැ. ඊට පස්සේ එන සබ්ජෙක්ට් එක තමයි ආහාර. ආහාර ගැන කතා කරන්නේ. හැබැයි තමයි දැනගන්න ඕන කවුරු නිදහස දුන්නත් කාපු දෙයි බඩට යන්නේ බඩට ගිය තායි දිරවන්නේ දිරෝපදී තමයි රස දැනෙන්නේ රස දැනෙන්නේ තමයි දිරවන්නේ දිරෝපදී තමයි ප්‍රයෝජන වෙන්නේ. ඒ නිසා තමන් වග බලා ගන්න ඕන තමන්. නමුත් අනුත් කෙනෙකුට නොදන්න දරුවෙකුට කියලා දෙනකොට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේව ඇත්තටම හරි අමාරුයි මේ වෙන කෙනෙක්ගේ දෙයක් ගත්ත ගමන් ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. කියනවා නේද මේ ඉඳා ගන්න තරම අඩු වෙනවා. ඒ වගේ ආහාරයත් අඩු ගන්න ප්‍රශ්නයක් තියෙනවා. බුද්ධ වචනේ කියතන පැවිදි වෙන්නයි කියලා. <laughs> කියලා දෙන්න. නෑ නෑ බුදුහාමර කියලා තියෙන විදිහට පැවිදි වෙලා කරපන්. ගොඩ ඉඳගෙන පීනන්න යන්න එපා. ගොඩ ඉඳලා පීනන්න උපදෙස් දෙන්න යන්නත් එපා. අමං ගිය දවසේ Tamanට තේරෙයි අර ටික කරලවත් මහානකම කරන එක ලේසි නෑ. ඒ වගේ ඒ වගේ ওই ටිකක් નાස්ති ආරම්භණම් කරලා හරි මහානකමක් කරනවා කියන එක ගොඩ ඉඳලා නම් කියදයි කොහොම නේද ස්ට්‍රෝක් එකක් ගහපම මෙව සමනල ස්ට්‍රෝක් එකක් ගහනවා කියලා ගොඩ ඉඳලා උපදෙස් දෙන්න පුළුවන් වතුර පීනින එකට. වතුර පීනින එකට ගොඩ ඉන්න එකට වගේ පටලේ නෑ. උවිනේ බොහොම අමාරු ඒ නිසා ඌට උපදෙස් දෙන්න ආදරමයි කියලා කියන්නේ මං කියන්නේ ගොඩ ඉඳගෙන තැපල් මාර්ගික ක්‍රමයට වතුර ඉන්න එකට භාවනා උපදෙස් දෙන්න ආවේ මේ. පීනන හැටි උපදෙස් දෙන්න ආදරමයි. It's a wonderful day you put into yourself and try. එහෙම ඔය ඔය කියන දහංගට ටික දාලා හරි ගන්න පහනකම ඉන්නවනම් ලොකු දෙයක්. ඒකට කරබාගෙන ඉන්න කරබාගෙන ඉන්න ඕනේ. ඒක සබ්ජෙක්ට් එක මතුවෙන්න ඉඩ තියෙනවනේ. එයා ඒ වගේ පැත්තෙන් මතු වෙන්නත් ඉඩ තියෙනවානේ. අපිට කොමන් සබ්ජෙක්ට් එක මතු වෙනවා. ඒක උඩ තමයි කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි මෙහෙමයි. ඕකේ මේ සබ්ජෙක්ට් එක දාය කියන්නේ ප්‍රොබ්ලම් එක ක්වොන්ටිෆයි කරන්න පුළුවන්. ඩයග්නොස් කරන්න පුළුවන් උත්තර තියෙනවා. ඒකට හැබැයි ස්පෙસિෆික් උත්තරයක් දෙන්න යන්න එපා. ජෙනරලි කතා කරතයි. එහෙම නැත්නම් අරයට හින්ට් එනවා. හින්ට් උනොත් ඒකේ දෙන්නටම අප අපලෙට යනවා. ඒක හරිම හරිම මේ සෙන්ටිමන්ටල් පැත්තක් තියෙන්නේ. නමුත් ඒකේන ආරාධනා කරොත් අනේ මට මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම ආර්දනා කරන තරම් නොදන්න ගමක් ලෝකෙ කහගලකවත් නැහැ. නොලෙජ් එක කාගවත් ඔතොරිටි එකේ නැහනේ. ඔය වෙනවනම් ඕන කෙනෙකුට තියෙනවා. දැන් මයි ළඟට ආවොත් මේ ඊමේල් එකක් මේ කැන්සර් කියලා මම දන්න තුන් හතර දෙනෙකුට මම සාමාන්‍ය කට්ටිය අරිනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මට කියලා තියෙනවා මෙහෙමයි කියලා. එහෙම නැතුව මම මෙයාට මේ යා කැන්සරක් තියෙනවා. මට කියලා නැහැ. මම මෙයාට කැන්සර් එක පිළිබඳ ඊමේල් එකක් හරි මොකද වෙන්නේ? ඒක යාගේ පර්සනැලිටි කරගෙන ලොකු නිග්‍රහයක් වෙනවා. ආහාර පිළිබඳව කාට හරි එකට ඇරියොත් එහෙම ඒක නිකන් හින්ට් එකක් වෙනවා. ඒක නිසා අපි ෆුල් අන්ඩර්ස්ටෑන්ඩින් කියනවා නම් ඉනර් සර්කල් එකේ නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. ඒකට කියන්න පුළුවන් නෑ නෑ ජෙනරලි මං ඇරියේ. මේ ළඟදී ඊමේල් එකදී මට ඒ වගේ මේව එකක් ආවා. ඊට පස්සේ මම අපලොජයිස් කළා. ඇයි මේ වගේ දේවල් මට එවන්නේ? ඊට පස්සේ මම කෝ ඒකමයි ලිස්ට් එකේ තිබිලා ගිහිල්ලා තියෙනවා මමයි මගේ කම්පියුටරය දෙකම සමාවිල් වෙනවා. කියන එක මොකද එයාට හින්ටලා. ආහාර ප්‍රශ්න නෙවෙයි. හින්ටුනාට පස්සේ ඉතින් ඒකට දැනගන්න ඕනේ අපි විතර පාස්. අපි මල පැනලා. ඉතින් මේක බොහොම ඉක්මනට මල පයින්න තරම්. ආහාර පිළිබඳ ප්‍රශ්නේ හරීම හරීම සෙන්සිටිව්. ඉතින් ඒක නිසා අම්මටයි කියක් තියෙන අතර දරුවන්ට ඒක ඉතින් ඒ එහෙමනේ අපි හැදිලා තියෙන්නේ. අපි ඉතින් අම්මා බැන්නට ඉතින් ගණන් ගන්න නෑ තාත්තා බැන්නට ලොකෝය බැන්නට ගාණක් නෑ. මම හරියට ගෝටික් කාලා තිනවා ගහලක් තියෙනවා මට කැමති. ඒක හරි ආසයි. ඒ කාලේ ඒක නිතින් එක විනෝදංශ. දැන් හරි සෝරි කියලා හිතනවා කන්න බැරි එක. තව පුළුවන් නම් කන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා ආසයි හිතෙන්නේ. අද අපි යනවා ඊගා ප්‍රශ්න. ඇත්තටම අහලා අනකොට මගේ ගමේ හලන්න එපා ඔය හලන්න ඉතියෝපියාවේ කොච්චර. ආ. අවුලගෙන කාපන් ඕකත් අවුලගෙන කාපන් කියලා. එහෙනම් කාර්යවල දාලා ඉතියෝපියාව. අම්මට කියනවා පුළුවන් නෑ නිසා ආහාර පිළිබඳ ඇත්තටම කියනවා නම් දැනුමේ කිසියම් අධිකාරියක් නැහැ. ඕනම කෙනෙකුට ගත ඇත්තටම එයාට කරගන්න බැරිකම තියෙනවා. දන්න. ඒක විශේෂ කතා නවරින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් මේ බටහිර රටවල හුඟක් obesity එක ගැන පොඩි ළමයාගේ ඉඳන් ඉතින් අර දැනුම තිබ්බත් අර ඒ දාලා ඒක කන්න තියෙන කැම වල ඇඩිටිව් හන්ද ඒවට ඇඩික්ට් වෙනවා කැම විතරක් නෙවෙයි ඇඳුම් බලන්න වාහන බලන්න ගෙවල් බලන්න ඔක්කොගේ වැඩිකමේ ප්‍රශ්න තියෙනවා මිසක අඩුකමේ ප්‍රශ්න තියෙනවද කියලා සෙල්ලම් බඩු එක්කෙනෙකුටවත් අඩුකම මේ ප්‍රශ්නේ නෑ. අඩුකම කියලා කියනවනම් එයා මේ හීන ලෝකෙටම අධිකම තියෙන්නේ. නැතිකම නෑ ඉතියෝපියාව පැත්තේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට බේත් නෑ. ඒකට කොහොමඩක්වත් බේත් නෑ. මේ ළඟදී එක දවසක් ඔය මම සෝමහාමුදුරු ඉන්න කාලේ මට මතකයි. ඒ සෝම ස්වාමීන් වහන්සේ බණ කියනවා කියලා තියුණා මේ අඩුව පන්ති පඩි ලබන අයට පඩි වැඩි කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මම කතා කරන්නේ නැත්තේ මොකද පඩි වැඩි කරුවා බොණ්ඩ ගන්නෙ. මේ පඩි අරගෙන ගිහිල්ලා කණ්ඩ දෙනව නෙවෙයිනේ. ඉතින් ඊට පස්සේ පඩි වැඩි කරන්න වැඩි කරන්න මිනිහා මේ හීන ලෝකයක්ම වාගෙන මූලික අවශ්‍යතාවයන් නෙමෙයි සප්පොස කරන්නේ. අර අල්ලපු geduru මනසෝ කියන්නේ. ඒක දෙන්න බෑනේ. අනිත් ඒකට යට අයිතියක් තියෙනවා. මට හම්බෙන්න පඩිය මට ඕන ලක්ෂරිස් වලට දෙන්න පුළුවන්. අඬ හැරෙට දෙන්න පුළුවන්. නැත්නම් geduru මනසට කණ්ඩ දෙන්න පුළුවන්. ඒක හදන්න බෑ. ඉතින් ඒක ඒක මේ විශාල මේ මේකට ඇත්තටම කියන්නේ දැන් කියන්නේ කොන්ස්පිරසි තියරි කියලා. මිනිස්සුන්ගේ කන්ඩිෂන් කරලා ඉවරයි. දැන් ඒක හදන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මුළු ලෝකෙම එහෙම කියත් උඹට ඕන නම් හැදෙන්න පුළුවන්. ඒකට පුළුවන් දෙක වෑන්ඩ් චැලෙන්ජ් කරන්න කාටවත්. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ කෑම ඕන තරම් තියෙන කෑමෙන් කරදර ප්‍රශ්න ඇති කරන ඉඳද්දී පුළුවන් තරම් ප්‍රමාණයට කෑම කාලා අපි සන්තෝෂෙන් ජීවත් වෙනකොට ඉතින් කවුරු හරි ළඟට ඇවිල්ලා අහන්න ඉඩ තියෙනවා. ඒසර කියනවා මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. මෙන්න මෙහෙම මෙහෙම අටනම් කරද ඒක තමයි ස්පෙસિෆයි කරලා කියතයි. උඹ මෙහෙම කරන්න එපයි කියලා ස්පෙસિෆයි කරපු ගමන් අර ආපෝසෝදකමත් නැති වෙනවා. ඉතින් ඒක ගුම්බීම මත්යන් දීම යන්නේ කරේ කවුරු ඉන්නා නැහැ. මට ඒකට මැදිහත්ලා නවත්තන්න පුළුවන්. යාළුකමේ මට්ටමේ හැටියට තමයි. යාළුකම ඉන්න ඉන්න ගෲප් එකේ නම් කණ්ඩ ගහලා හරි කියන්න පුළුවන්. එහෙම නැති තැන අර කියන්න ගිය ගමන් යාළුකමක් නැති වෙනවා. ඉතින් ඒ නිසා ලොකු chance එක යන උඹේ මට්ටමින් අනුමනින්න එපා. ඒක නා සරෙන්ඩර් කරලා ආවොත් අත දීපන්. සරෙන්ඩර් කරන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒක භයානක අකුසලයක්. ආට පස්සේ එපයි කියන්නත් එපා. ජෙනරලි ඕක ප්‍රශ්නයක් කරගන්නත් එපා. මොකද අපි ඉඳලා මැරලා ගියාද ඔය ප්‍රශ්නේ ඉතුරු වෙනවා. අපි මොන දහං ගැට දැම්මත් මැරලා ගියාට පස්සේ ඔය ප්‍රශ්නේ ඉතුරු වෙනවා. ඒ නිසා අපි ඉන්නකම් අපිට අදාළට කියනකම් මොකද අපිත් අමාරු වෙන්නේ ගැට ගහගෙන යන්නේ. ඔය අපිට ෆුල් පැකේජ් එකක් තියනවාද මෙච්චර ගහන්න ඔබට අරසාව තියෙනවා කියලා නෑ. තමනුත් ඉන්නේ බොහොම කඹේ ඇවිද ඇවිද. කඹේ ඇවිදිනකොට අත්සල් බැඳගෙන යන්න බෑ කියනවනේ. තනිමියට යන්තම් යන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවල මුල පැය ඇතුළත පැය තුලම සිත කිසිම ආකාරයකින් ආනාපාන සතිය දෙසට ගැනීමට නොහැක. ආස්වාසය සහ ප්‍රස්වාසය වෙන් කරගත්තද ඉන් ඉදිරියට යා නොහැක. හිත සෑම අතටම ඉදිරියයි. මෙසේ වන්නේ යෝගියාගේ සීලයේ හෝ සත්‍තාවේ අඩුවීමක් නිසාද යන්න කරුණාකර පහදා ඔය එහෙම වෙන්නත් පුළුවන්. ඒ නැතුණත් අනිත්‍යතාවය කියන්නේ ඕක තමයි. වර එක හරියනවා වර එක වරදිනවා. ඒකට සමහර කරුණු තමයි සීලයේ සහ පසුවිම සකස් කරලා නැතිකම වෙන්න පුළුවන්. මත ඔක්කොම කරලා තිබ්බත් සම්පූර්ණ පැයම කිසිම ගුණයක් නැතුව ඒතියෙද්දි නිතරම හරියට නිතිපතා භාවනා කරනවා නම් අන්න යෝගාවචරය. මොනම ලාභයක්වත් නැහැ, සතියත් නැහැ. වකිත්ත ගලේ වගේ නන්නත්තර වෙලා හිත එහෙත් ඉඳගෙන ඉන්නවා භාවනා පැය කියලා. ඊගාව පැයෙත් ඇවිල්ලා භාවනා කරනවා. එතකොට එයා බිම දාන්න බෑ. එහෙම නැත්නම් හැම ඉඳගෙන ඉඳ ගන්න පැයේ මේ පරියන්කය හරියන්න ඕනෑ කියන પરමාර්ථයක් ගත්තොත් ලැත්තනම පරාදයි. පරියන්ක කියන්නේ එකිනෙකට වෙනස් වෙන වෙනස් වෙන සුළු දෙයක නිසා හැම වෙලාවෙම පූර්ණ ජයග්‍රහණයක් තියෙනවා නම් ඒක වක්‍ර ගමනක්. මේ ජයග්‍රහණයට යනවා පරාදයට යනවා ජයග්‍රහණයට යනවා පරාදයට යනවා නමුත් ප්‍රෝග්‍රස් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හිත හිත දියුණු වෙනවා. අද ඊයේ මට කිව්වේ කොහොමද? <laughs> ඒක කවුරුද අහනවා වික්ටෝ කරලා ගත්තද අහනවා ඊ ප්‍රශ්න තුනක් කවුරුහරි සිංහලෙන් ලියු ප්‍රශ්නයක් ඒක හරියට මේ ප්‍රොපර්ලි yeah you read it yeah ඒක අවසරයි මම එයා එයා කටින් ගන්නවා. කමක් නැහැ ප්‍රශ්න. ඒක ආයෙ ලියන්න බැහැ හිතක් තියෙනවා. හරි ඕනෙලා ඕනේ. Thank you. ආවගෙන. එනේ මට කිව්වේ මොකද්ද මම ඉතින් කවදාත් සරදි ගානේ හරියට ඈ ඒ වගේ ඈ ඒ වගේ මම තින්නේ ටොක්ක කනින්ද බලන්න නෑ මේක නම් මම වහලදී විශේෂයෙන් මොකක්ද දාන්න කි ඉස්සෙල්ල කියපු ප්‍රශ්න විදිහට මම සමහර දාට මේ මුල මුල සමහර පැයකදී මොනම දෙයක් ඉබුණාවක් වෙන්නේ ඒ වාට ඉතින් ඉඳගෙන ඉන්න ඔහේ ඇවිල්ලා. ඔහේ ඇවිල්ලා නෙවෙයි ඒක තමයි යෝගාවචරය. හරි කොහොම හරි ඉඳගෙන ඉන්න. එච්චරයි. එහෙම ඉතින් දිගටම එච්චරයි අපිට මේ මේ මොනවද කියන්නේ මාළුවා වහුණත් නැතත් එකයි කොක්ක දාගෙන ඉන්න එකයි තියෙන්නේ. මාළුව ඇහිලා නැද්ද කියලා කොහොමද කියන්නේ අපිට හැමදාම බිල්ල කන්න බෝනයි කියලා එකක් නැහැ. හරි දාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම මේ සතතාභ්‍යාසය කියලා කියන්නේ ඒකට. තමයි ජන දිනචර්යාවක් අදිෂ්ඨාන කරගන්නවා. හරි ගියාට වැරදුනා නම් මොකොත් නැහැ කොහොමද දිනචර්යාව ඔයේ කරගෙන යනවා. ඉතින් ඒකට දිවිවරු බයයිලු බ්‍රහ්මයෝ බයයි. ප්‍රයෝජනෙ සඳහා කරන එක්කනට දේශපාලනඥ විතරයි බය වෙන්නේ. අනේ මිනිස්සු විතරයි බය වෙන්නේ. හරි ගියත් වැරදුනත් නිචිපතා වැඩක් කරන තැනකට ගියාම එතන තමයි මේ දේව ශක්තිය අයිඩල් එකක් එහෙම නැත්නම් මේ manussත් ඉක්මවලා ගිය තැන එන්නේ මොකක් හරි අදිෂ්ඨාන කරගන්න එක හරි වැරදි ඕනේ ඒ දේව කරගෙන කරගෙන යනවා දිගටම කරන ගියාම මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ මිනිස්සු මොකක් එම් කරගෙන කරනවද කියලා. හැබැයි අවසානයේ විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා. හැබැයි මුලදී ඒ චීන කතාවක් තියෙන මේ මිනිස්සු මේ වැඩට යන පාරාගෙන නාකි මිනිස්සෙක් වැඩට ආරම්භ වෙන අඬත් ඉස්සලා පටන් ගන්නවා. අර විශාල තියෙන කළු කළු වලට ඒ කුළු වෙඩියෙන් ගහනවා. පැටි නැරලා යනකොටත් ගහන. ඉතින් මිනිස්සු hinaවේ යනලු මේ නාකියා බොරුවට මැරෙනවා. ඒ කුළු ගෙඩිය ගහේ ගහේ ඒ නාකියා ගහේ ඒ කුළු ගෙඩියෙන් ඒ ගල කඩන්න බෑ. අර මනුස්සයලා ගාණක් නැතිලු කඩන කඩන කඩන ගිහලා එක දවසකට ගල පැරෙනවා. ඉතින් එදාට પરම්පරා ගාණක් මිනිස්සු වැඩට ගිහිල්ලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙතෙක් ගහලා ගහලා වෙච්ච එකේ ප්‍රයෝජන තියදරට මෙතකල් එකක්. මේ නාකියේ කුළු ගෙඩියට ගලකින් ගහලා ගල කැඩියා. හැබැයි මේ මනුස්සයලා දෙකයි දන්නේ අවුරුදු කීයක් කෙරුවද ඒ වගේ ලෝකෙ සිදුවෙලා තියෙන සෑම සුවිශේෂී දෙයක්ම ගැම්මයි ගැම්මේ තියෙන්නේ. මේ තට්ටුවේ නෙමෙයි. ගැම්මේ තියෙන නිසා ඒ පයිරල්මන් කියලා මිනිස්සෙක් කියලා තියෙනවා භෞතික විද්‍යාව විනෝද කියලා මම දන්නේ. ඒක සිංහලට මම දන්නේ. එයා කියලා තියෙනවා මේ මහා පාලම කඩන්න පුළුවන් කියලා ගම්මිණි සැටකින් ගහලා. හරියට ගම්මිණි සැටයකට පස්සේ ගම්මිණි සැටයක් ගැව්වොත් හරියටම පාලනය ගුරුත්ව කේන්ද්‍රයට ගම්මිණි සැටේ වැදුනොත් මුළු පාලමම දෙදරනවා. කම්මිසට යන්නේ මොකක් අදුනොත් ජිල් බෝලයක් අදුනොත් දෙදරනවා. ඊට පස්සේ ඒ කම්පන වේගයම අල්ලලා දෙවෙනි කම්මිලි සැටේ ගැහුවොත් ඒ දෙතුනම පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ගහලා ගහලා ගහලා කම්මිලි සැටෙන් ගහලා පළම කඩන්න පුළුවන් කියන එක තියටර් එකදී ඔප්පු කරලා තියෙනවා. ඒකේ ප්‍රැක්ටිකල් හින්ට් එක තමයි පාලමක් උඩින් ආමි එකක් යනවනම් ප්ලැටුන් එකක් මාච් කරන්න දෙන්නේ ඒ මාච් කරන රිද්ම් එකත් එක්ක පාලම ගැලපුණොත් පාලම කඩා වැටෙනවා. ඒකේ යනකොට නිකන් ආවට ගියාට යන්න කියලා කියනවා. පාලමක් උඩ යන්න දෙන්නේ නැහැ. ඔය අක්බර් පාලම පෙරදිනිය හදලා තියෙනවා. ඉතින් ඉංජිනේර හැදුවා. ඉංජිනේර හදුවට පස්සේ මේ හදපු වැඩ කරන කෙනෙක් ගෙනලා කතා කරලා කිව්වා සර් මේක දෙපැත්තෙන් බර දෙකක් කරනවා කැඩනවා කියලා. ඊට පස්සේ විශ්ව කතා කරනවා මට මම ඉංජිනේර ප්‍රොෆෙසර් කෙනෙක් එහෙම වෙන්න බෑ. ඊට පස්සේ පොල් කූරු වලින් පාලම ගහලා හැන්ඩ්ලොප් දෙකට වැලි දාලා නම ලදේ පැත්තෙන් තිබ්බට පස්සේ සුසුස් කර කරලා ගියා. ඔක තමයි තීරේ කිවලු සර්ගේ පැත්ත හරි එක පැත්තකින් බර આવොත් හරි දෙපැත්ත එක බර බර આવොත් මේ පාලම කැඩෙනවා. ඔක්කොම හැදිලා තියෙන එක බැලන්ස් එක. අපේ මේ කර්මය සංසාරෙත් බැලන්ස් එක තියෙන්නේ. බුදුරජාණන් කියන්නේ අතට මෙතෙන් ගහන්න එපා. හරියට සෙන්ටර් පොයින්ට් එකට ගහපන්. ඒ කියන්නේ ස්පෙસિෆික් ග්‍රැවිටි එක බලලා ගහපන්. පුංචි පහරක්. ගහගෙන ගහගෙන ගහගෙන ඉන්නකොට මම දැක මේ ළඟදී හදලා තියෙනවා මේ මේක මෙහි නෑ ප්‍රසිද්ධ මේකේ පාත්‍රයක් ඒ පාත්‍රය වැටෙන ලිය කරකවන්න තියෙන මෙහෙම මෙහෙම. කරකවනට සද්දයක් එනවා මුළු ගේම අඹරවගෙන යනවා. හිතන්න බෑ ගහලා නෙවෙයි කරන්නේ මේ කට වටේට මෙහෙම කරකවන්න තියෙන්නේ. ඒක හරි ප්‍රසිද්ධයි ඒ බෝල් එකේ ඇතුළේ. අම්බල මේකම තියෙනවා. අර ඉතින් මන්තිශා. පිටා ගන්න බෑ. හිතා ගන්න බෑ. ඒකෙන් තමයි ඔක්කොම හෙල්ලෙලි, එසෙවිලි ඔක්කොම කරන්නේ. නමුත් අපි පටන් අරගන්නකොට එහෙම සද්දකින් නෑ නිකන් අත ගන්න එකයි තියෙන්නේ. ගැම්ම ගත්තට පස්සේ ඒ ගැම්ම එන්න එන්න බ්‍රමේක් සාචාරණය කියලා කියන්නේ ළඟට එන ප්ලේන් එක සද්ද කඩාගෙන එන වගේ ඇහෙන්නේ. එන්න එන්න තරංග ආලෝකයේ එන සද්ද තරංගෙත් වැඩි, තරංග ගණත් වැඩි, වේගෙත් Taman දිහාට. එතකොට මෙහෙම එන ඒ වගේ එකක් තමයි එකම අරමුණක් අරගෙන ඒ අරමුණට මෙහෙම තට්ටු කර කර ඉන්නකොට හැම පහරකින්ම Tamanට තේින්නේ ප්‍රතිඵල ලැබෙන හැටි. ඔතේ කසකැවීමක් කියනවා, ගැම්මක් කියනවා. ගැම්මක් ආවට පස්සේ අපේ අම්මා මුත්තටත් හිතා ගන්න බැරි සේවයක් අපට කරනවා. ඒ ප්‍රතිඵල නොලැබුණයි කියලා වැඩ නොකර හිටියොත් ගැම්ම ගන්න බෑ. ඇත්තටම අපිට ගැම්මක් ලැබෙන්නේ වරදින තැන්වල. අපිට භාවන හරියන්නේ නැහැ, සතිය නැති වුණා. ඒක නැත්නම් නීවරණ ආවා. අර මේ කියන තැන තමයි ඇත්තටම විපස්සනාවක් වෙන්නේ. ඒතියෙදි කරන එකටයි ඈත ඉඳලා බුදුරු වඳින්න. ප්‍රතිඵල ලැබෙනකොට වඳිනවනේ. ඒක වඳින්න දෙන්නේ නැහැ. ඒක නිකන් ඉල්ලුම සැපෙම නීතියනේ. ඒක මොනවත් නැති උනත් කරනවා. සවිනෝස අපි නිස්වරන්දා මේ සම්පූර්ණ ශරීරයෙන් කයෙන් එළියට වැළිලා පරිසර ප්‍රශ්නේ දුර එතකොට ඒ තත්ත්වේ වැඩි දියුණු කරගන්න. ඒ තත්ත්වේ තේරුන්නේ නැහැ මට. කියන්න ආයෙසර. නියමිතයි සවිනෝස. අ පළවෙනි වහන්සේ විශ්මරාග නැතිව වුණා. හැබැයි ඊට පස්සේ දෙවනි දවසේ විශ්මරාග නැති වෙන ඉස්සර මුළු කයිම රාහු තේජ වාර නැති නැතිවලා විශ්මරාග සම්පූර්ණයෙන් එළියට ආවා. ඊපස්සේ මට කයේ ඉස්මරියක් දැනෙන්නේ විශ්මරාග සීතල බෝලක් වගේ ඉස්සරහට දැනෙනවා. ඉස්සරහම දැනෙන්නේ. හැබැයි මම හැම එකේදීම මම විශ්මරාග තියෙන වෙනකන්දී නාම රූප වලපලා ඒකත් ඒවට නැති වුණා ඊට ආවා. එතකොට ඒක ඉතින් මම ඊට පස්සේ කරන්න ඕන ආ සක්මනේදී නේද එතකොට මේ වෙච්ච දේ Tamange හිත කියන්නේ අකරතැබ්බයක් පිටපොට යෑමක් අබැග්ගයක් කියලාද නැත්නම් තිබුණු ප්‍රශ්නයක් විසඳිලා සාන්තිකර තත්වයකට ආවා වගේ Tamanට පේනවා. ඔව් එහෙමනම් අපිට කරන්න තියෙන මේ සාන්තිකර තත්ත්වය ස්ථාවර කරගන්න එකනේ කරන්න හුඟක් කරලා තියෙන යමක් නොකර සිටීම. කරන හැම වෙලාවකදී වෙන්නේ මේ පෑජිය කලවම් වෙන එක. ඒ නිසා මේ தත්ත්වය ආවට පස්සේ බලන්න තියෙන්නේ මම කරන්න දන්නේ නැහැ අලුත් දෙයක් නෙමෙයි. ඒ නිසා මොනවා කරුවත් අපි කරන්නේ පරණ දැනුමෙන්නේ. නමුත් මේ ඇති වෙච්ච සාන්තිකර தත්ත්වය තුළ හිත ස්පාසුවටපත් වෙනවනේ. අලුත් දැනුම ගොඩාක් පහල වෙනවා. එයා වැඩ පටන් ගන්න එයාට පොඩ්ඩක් පట్టල වෙන්න දෙන්න ඕනේ. මම කියන්නේ අරකයි පරණ ෆෝමියුලාස් ගෙනත් දාන අර කරන්න මේ කරන්න ගියොත් එතකොට වෙන්නේ අපි අර පරණ දැනුමින් යන්න හදනවා. අපි එහෙම නෙවෙයි කරන්න හදන්නේ. මේ විවේක වෙච්ච හිතට ඒ දැනුමයි විවේකයයි පත්තල වෙන්න ගන්නවා. මේ ස්ථා මේ සීසන් වෙන්න ගන්නවා. ඒකට හිත කියයි මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ ඒකට ඉඩ දෙන්න පුළුවන් මොකද තමන්ට තියෙන සාන්තියක් නේද? දැඩි ආතතියක් ප්‍රශ්නයක් උද්වේග කර තත්යක් නෙවෙයිනේ. ආන්න ඒ විදිහට ඒව එනකොට වගකීමෙන් අයින් වෙන්න ඕනේ. එයාටම කරගන්න දෙන ඕටෝ පයිලට් එකෙන් දාලා මැෂින් එක ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න බලන්න ඕනේ. පටන් ගන්නකොටම නෙවෙයි දැන් Taman දන්නවා සෑහෙන දුරට යනකම් සතිය අල්ලලා තියෙන කියලා. අන්න ඒ මේ විඩ්‍රෝවල් එක තමයි අපි අන්තිම දුර්වලය. ඒ කියන්නේ වැඩේ වෙන්න පටන් අරගත්තට පස්සේ එයාට වැඩේ බාර දීලා අපි පස්සට යන එක. දරුවත් Tamange වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙනකොට දරුවට වැඩේ කරගන්න ඇරලා ඇස් බැල්ම තියලා පැත්තකට එන්න බෑ දෙමාපියෝ. නැත්තම් ඒ දරුවට ඉන්නේ නැහැනේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක. ඒක නොදී මේ දරුවට ආදරය කියලා ඔක්කොම කරලා දෙන්න ගත්තොත්. ඒසට ඒ දරුවට වෛර කරනවට කරන්න දෙයක් නෑ. මොකද එයාට හැදෙන්න දෙන්නේ නෑනේ. ඒ වගේ මේ භාවනාවේදී මේ කාය සංස්කාර සංසිතෙට ඉස්සෙල්ලා ඇඟට නොදෙනී චිත්ත සංස්කාර මේ වචී සංස්කාර සංසිතය. ඒක කියන්නේ වචී සංස්කාර සංසිතනවා කියලා කියන්නේ මේකට හිත යෙදවීම. ඉතක්ක ඒසා ਵਿਚාරේ හැලෙනවා. හැලුණට පස්සේ ආය හේතු කරන්න යන්න එපා. ආය ආනමනේ ගොරෝසුනොත් නම් මට අර නීති අවශ්‍ය වෙයි. ඒ කියන්නේ ගහකින් ගෙඩියක් ඉදලා වැටුණාට පස්සේ ආය අලවන්න බෑනේ. කිඩි වැටෙන්න විදෙන්න මේ කිරි වැටෙන්න ඉස්සලා වැටෙන එක අසාධාරණයි. ඔය ඉඳලා වැටුණාට වැටුණා තමයි. ඒක බලන්න තියෙන දැන් එයා ඒ මැචියුරිටි කාවට පස්සේ තමයි ප්‍රචාරණය සඳහා හැලුනේ. ඒ වගේම අර විතක්ක ਵਿਚාර හැලුනට පස්සේ ආය විතක්ක ਵਿਚාර ඇතුළත් කරන්න හදනකොට නාම රූප බලන්න හදනවා නම් කරන්න හදන කියන්නේ දෙවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ ආය පළවෙනි ධ්‍යානෙට එන්න හදනවා තුනට යන්න හදන්නේ නැහැ. පළවෙනිදලා දෙවෙනි එකට යනකොට විතක් ਵਿਚාර හැලෙන්නේ. ඒක ඉදිරියට යන්න ඕන නම් ඒ හැලිච් එකේ වාසියන් ඊට පස්සේ පීතියත් හැලලා සුඛයත් හැලලා ඉදිරියට යන්න තියෙන්නේ. දැන් ආයසරයක් හිතක් ਵਿਚාර දාන්න හදනවා කියලා කියන්නේ. නාම රූප බලනවා, ලේබල් කරන්න හදනවා, තක්කු මුක්කු වෙන්න හදනවා කියලා. ෆස්ට් එකේ හොඳටම ගෑස් දීලා ඉස්සරහට යනකොට තර්ඩ් එකට දාන වෙනකොට ෆස්ට් එකට දාන. මේ සෙකන්ඩ් එකේ ඉඳලා ඇක්සලරේට් කරලා යන්න හදන වාහනේ තර්ඩ් එකට දාන්න දඟන්නකොට ෆස්ට් එකට වටවත් මොකද වෙන්නේ? ආන්නේ වගේ එකක් නැද්ද තියෙන්නේ. ඒකදී ඇත්තටම අපිට තියෙන්නේ අපි මේ අල්ලගෙන තියෙන තියරි එක වැඩිකම නිසා ඒකට කියන්න තියෙන මොකද්ද මේ පැලයකට වතුර වැඩි වෙච්චාම මුල් කුණු වෙනවා වගේ තියර එක වැඩි වෙච්ච නිසා අපිට කොහොමඩක්වත් භාවනාවට යනාතේ යන්න දෙන්න බයයි. ඒකට ලුණු වැඩි වෙච්ච කෑම කියලා කියනවා. ලුණු ගාණක් තියෙන. මේ ගාණට වැඩි දැම්මම ලුණු ලාභයි. ඒ නිසා ලුණු වැඩියෙන් දැම්මට මුල් ටිකේදී ලුණු වැඩි වීමේ ලොකු රස වැඩිවීමක් වෙනවා. ප්‍රෙෂර් එකක් ටිකක් වැඩි වෙනවා. මට්ටම් පැන්නට පස්සේ ලුණු අනිත් පැත්තට අපිට බුද්ධහකාරින වෙලා තියෙන ලුණු වැඩි වෙලාද හැම එකටම අර තියරික දාන්න හදනවා ඉතින් ඊට පස්සේ කොහොමඩක්වත් බුද්ධියක් විඳ ගන්න වෙලාවක් නැහැ එන සාන්තියක් විඳ ගන්න වෙලාවක් නැහැ ඔටෝපයිලට්ින් දාන්න වෙලාවක් නැහැ හැම වෙලාවෙම ඇඟිලි ගහනවා ඉතින් ඒකට අර නිසින්ින්දි වර්ධනයක් වෙන්නේ ඒක ඇත්තටම කියනවා සයන්ස් එකෙන් ආර්ට් එකට මාරු වෙනවා ඉතින් දැනගන්න සයන්ටිෆික් භාවනාව ඉතින් පස්සේ ආර්ට් එකට යනවා දැන් කලාව දැනගන්න ඕනේ දැන් මේ වෙලාවේදී විද්ඩෝ වෙනවා විද්‍රෝ වෙන වෙලාවේදී ඇස්බල්ම තියාන විද්‍රෝ වෙන්න අරින්න. ඒක ඒක ඇත්තටම කියනවා ටෙක්නිකල් රයිටින් එකකින් කොහොමඩක්වත් කියලා දෙන්න බෑ. කොච්චර ක්වෙස්චන් අනාස කරත් තමන්ගේ කර්මෙ තියෙනකන් අරක බදාගෙන බැඳගෙන දඟලන්න පටන් අර ගන්නවා. මොකද එයාට තියෙන එකයි ලොකු. මේ මේකට මේ දන්න දන්න මූල ධර්ම කොහෙන් හරි මේකට අමුණා ගන්නයි ඕන කරන්නේ. වැඩේ වෙලා. එතකොට ඇත්තටම වැඩේ වෙලා. නමුත් ඒ තීරේ කොච්චර පටලවාගෙනද කියනවනම් බබා නිින්ද ගියාට පස්සෙත් නැලවිලි කවි කියනවා. හොඳ නැලවිලි කවි වලට දක්ෂයි හැබැයි බබාට කරදරයි ඒක. මට තේරෙන්නේ නැහැ නම් හබල් දෙයක් කියනවා වගේමයි තේරෙන්නේ. එතකොට ඒක දැන් මේ ඉන්න කප්පෙන් පොඩ්ඩක් හරි දිනුවක් ලබන්න සක්මන කියන්නේ වෙනස් විදියකට හරි නෑ අනායාසයෙන් වෙන්න හදන්න හදන්නේ ඔය ඒ එකෙනෙක් කිව්වා මේ අපි ඇවිදිනකොට පොළොවේ මේම අඩිය තියෙන එකනේ දැනෙන්නේ එයාට පේන්නේ ධනක් උසට වතුර ඇතුලේ ඇවිදිනවා වගේ කියලා කකුල සම්පූර්ණ රවවම තේරෙනවා කියලා වතුර පිරිච්ච තැනක ඇවිදිනවා එතකොට කකුල උස්සනකොට අර බර ඇරන විතරක් නෙවෙයිනේ මෙහෙම ගිල වතුර කපාන ගිල වතුර තද කරන ගිල ආය නැතරම මේ කකුලත් එහෙම කරගෙන තව කෙනෙක් කව බයිසිකල් එකේ පෙඩල් එක පදිනකොට වගේ කියලා. ඒකට අර මෙහෙම මෙහෙම එකක් නෙවෙයි දැනෙන්නේ. සම්පූර්ණ චක්‍රෙම තේරෙන්න පටන් ගන්නවා. ඒකෝනේ යා විලංගු ගැහුවා වගේ ගතියකුත් තේරෙනවා. හැබැයි යා ගණ්ඩ හදන්නේ දැන් වැඩි. යාගේ බොඩි නොලෙජ් එකට වගකීම ගණ්ඩ හදන්නේ. ඒකට දෙන්න තියෙන අනුග්‍රහය දෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ අනායාසයෙන් වෙන්න හදනවනම් අනායාසයෙන් වෙන එකට අපි අනුග්‍රහ කරන්න ඕනේ. හැබැයි පැටලුනොත් අවුල් වුණොත් උදව්කරන මේ ඇස්පල්ම තියාගන්න. විජිලන්ස් තියාගන්න. මේ යන්න ආයෙත්. ඒක තමයි ඇත්තටම අමාරුම දේ තමයි ඒක. ඒ භාවනාවේ සත්‍ය වැඩි පටන් ගන්නකොට මූලධර්ම පැත්තක තියලා ඒ ප්‍රායෝගික යාගේ එක්ස්පෙරිමන්ට් එකට, ඒ ඇඩ්වෙන්චර් එකට, ඒ නවවුම් අභ්‍යාසයට ඉඩ දෙන්න සෑහෙන මැචියුරිටි එකක් ඕනේ. ඒ වගේම දැනුමකුත් ඕන. හැබැයි දැනුම කියලා කියන්නේ ඒ කඩාපනින දැනුමක්. ඕන වෙලාවට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් දැනුමක්. ඒක තමයි දැනුම වශී කරගන්නවා කියන්නේ එතන. එහෙම නැත්නම් බේරන්න බැරුව දැනුම එතන වැඩ කරනවා නම් තමයි දැනුමට දාශයක් වෙනවා. දැනුම ඇවිල්ලා මොනවක් කරන්න දෙන්නේ ඔලොමල වෙනවා. මේක ඔලොමල වෙන්නේ නැතු යනවයි කියන එක තමයි මේ සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ සපඤ්ඤෝ කියන තත් ප්‍රඥාවක් කතා කරනවා. චිත්තම් පඤ්ඤංච භාවයන් එතන ප්‍රඥාව කරා. ආතාපි නිපකෝ බික්කු එතන නිපක පඤ්ඤාවකුත් තියෙනවා. ප්‍රඥා තුනක් තියෙනවා. ඒ ප්‍රඥා තුනෙන් ඔය තීරිකට අහුවෙන්නේ තුනෙන් එකයි. භාවනාවට ප්‍රඥා තුනක් එකතු වෙනවා. ඒ ඒකෙදී අර ඉබේ යන්නදල්ලා බලාගෙන එක තමයි ලොකම විඥාව, ගැල විඥාව. ඒක විඥාවක් නෙවෙයි කලාවක්. ළමයා තමන්ගේ වැටි කරගන්න හදනකොට යාට ඒක කරන්න දීලා පහසුකම් ටික දෙන්න ඕන. ඒ වගේම පැලයක් ඇදීගෙන එන්න හදනකොට මුලදී වතුර ටිකක් දාලා හදලා යාට හાર્ඩ්ෂිප් එක දෙන්න ඕනේ. ඒකෝර තමයි යා හાર્ඩනින් ප්‍රොසෙස් එකක් වෙන්නේ. ඉතින් හાર્ඩනින් ප්‍රොසෙස් එකට අනුකම්පාව වැඩි වෙච්ච ගමන් කුණු වෙනවා. හાર્ඩන් එක වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක මේ කරුණාවේ මේ සද්ධාවේ ප්‍රඥාවේ සමබර භාවය නැතිකම වෙලාදී. ඒක ඒක මේ දොස් කියන්න බෑ කිසිම කෙනෙක් නෑ ඒක වරද්දාගත්තේ නැහැ. හැම කෙනා වරද්දා ගන්නම ටික කාලයක් යනකොට Tamanටම තේරෙනවා ටැග් දුන්නට අපි බාර ගන්න ලෑසි නෑ. ඒක ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා. සද්දයෙන් ගන්නවා කියලා නිදීගෙන ඉන්නකොට. ඒකට ඒකෙන් තවත් කරුණු තියෙනවා එකක් තමයි නොක්ටර්නල් ඩිස්ප්ලේ කියලා තියෙනවා. ඒක රැවටුත් වෙන්න පුළුවන්. හැබැයි කැම කාලෙ වෙලා ඉවරයන් පස්සේ දවල් වලට වෙන්න පුළුවන්. එහෙම ආවොත් එන්නේ මොකක් හරි ඇක්සිඩන්ට්ස් නේ රැයුවා. ඒකල බයයන් තියෙනවා භාවිත නිදිලු. අපි දන්නේ නෝන් කෙනෙක් කිසිම අස්තෝල ශරීරයක් තියෙන කෙනෙක්. එයා ගන්නේ නැතුව ගිහලා වැටේ ගන්නවා වගේ ලොකු ගෑස් ලැම්ප් මේක ලොකු කාර් කේන්දරකින් ගන්නවා. ඒකද ඇහැරියේ. ඉතින් ඒකට හේතු ගානක් තියෙනවා. එකක් තමයි ගොරවන එක. ගොරවනකොට භාගයේ හුස්ම යන්නේ නැහැ. ඒකව හිතපු ගමන් ගාන නවතිනවා. ඒක එළියෙන් බලයි මනුස්සයෙක් ඉන්නවා මම මැරුණා තමයි කියලා. කහත් පොඩක් කරලා ගියා. ගාත අබව පටන් ගන්නවා. ඒ හේතුව අර යටි දිව පිටපස්සට යනවා. එන්නත ස්ථූල ගතිය නිසා බෙල්ල මහත් නිසා එහෙම වෙන්න පුළුවන්. වක් කාර් ඇක්සිඩන්ට් රෑ 11 12න් පස්සේ වෙන්නේ නිවිලට යනවා. ඉතින් ඒකක් තියෙනවා. ඒ වෙලාවට දැන් නෙට්වර්ක් ගත වෙනකොට ඊට පේන්න ගන්නවා. අඩ නින්දේ වැඩි හැටි ඊට පේන්නේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් හිතන්නේ ඇත්තට කියලා. ඉතින් ඒ අතරතුර වෙන්න පුළුවන් අර ටක් ටක් ගාලා ඇහෙන්නේ නැහැ. ඔක්කලා ඩුංගක් කරලා මනෝ විකාර වෙන්නත් පුළුවන්. නමුත් කියන්නත් බෑ ඇත්ත වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ හැටියේ තීන්දුව කරන්න අමාරුයි. බුදුරජාණන් කියන්නේ ඒකට චේතනාව මදි. ඒ වෙලාවේදී විනිශ්චය කරන චේතනාව මදි. මේ චේතනාව තියෙන්නේ ඔද්දල් වෙලා. කලගෙනියෙන් යකඩ කළු ගල කඩපු එක සම්බන්ධ සීලක. ඒක අර සීලෙන් ගහමු සම්බන්ධය. කතාවක් කිව්වේ. අවුරුදු පහ. ඒනේ බලන්න. ඒක ඇතර ඒ හේනකොල හාමුදුරුවෝ කියපු කතාව කියලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ මම ගියා ඒ සෙන්ටර් එකට ගියා ඒ පැත්තේ මිනිස්සු හරිම ඇන්ටගනිස්ටික් ඒ ස්වාමීන් වහන්සේ පොඩ් එකක් දැම්මත් භාවනා මධ්‍යස්ථාන කියලා කඩනවා. ඒ පැත්තේ මේ ඇමරිකන් කාර්යුණාට රෙඩ්නෙක්ස් ඉන්න මිනිස්සු ඒ ස්වාමීන් හැමදාම පාරේ ඇවිදිනකොට මේ ඒ යන්නේ පාරේ මිනිස්සුන්ට අතවන්ලා හලෝ කිය. මට කියනකොටම ආපු මේක තමයි සාමාන්‍ය භික්ෂුවකට ඒක ගැලපෙන්නේ නැහැ. ඒක මගේ ආපු රියැක්ෂන් එක. දේශාංශ ඒක නෙමෙයි බලන්නේ. ඒ ශාංශ බලන්නේ පිටසත් එක්ක ඉඳී. ඒ යන මිනිස්සෙක් හැමදාම වැඩරලා එනවලු ඒ ශාංශ යනකොට. හැමදාම අතවලු කවදාකවත් අතවන්නේ නැහැ. අවුරුදු 15කට පස්සේ ඒ මිනිස්සෙ එක දවසක් අත වෙනවා. ඊට පස්සේ මේ ශාන්ති කියලා කතා කරලා බොහෝම ස්තුති කරාලු අතවනපේ ගැන. කියලා ඒ ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 15ක් කිසියම් ප්‍රතිඵලයක් නැතුව අතවන්ලා මට කියවලා තියෙන විදිහට මිනිහා ඉස්ලාම් දාසේ මෙහෙම කරලා ගියා. දෙවෙනි දවසේ මෙහෙම කළා. තුන්වෙනි දවසේ මෙහෙම කිව්වා. ගිහිල්ලා හම්බුවට පස්සේ කළා අත කැඩලා තිබ්බේ එක එක ඇඟිල්ල 50 කිව්වා. ඒ සනේ සුව වෙන යාට අතවන්නන්න හිතන කාලේ වෙනකොට ඇක්සිඩන්ට් එකකලා අත කැඩිලා එක ඇඟිල්ලයි වැඩ කරේ කිව්වා. අවම තුන්වෙනි දවසේ තමයි ඇඟිලි හතරක් උස්ස ගන්න පුළුවන් උනේ කියලා කතාව ස්වාමීන් කියලා තියෙනවා. ඒකේ ස්වාමීන්ගේ පොතේ තියෙනවා මේ තුම්පරින් ඇමරිකාඩ පොතේ. ඉතින් ඇත්තටම එතන තමයි මනුස්සකම තියෙන්නේ. ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන වැඩ අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කියලා තිනවා කක්ක කියලා. ප්‍රතිඵල ලැබෙන වැඩක් කරන එක මිනිස්සෙක් තින කක්කාවක්. අර්ථයක් සඳහා කටයුතු කරනවා නම් ලාභයක් සඳහා රුපියල් වලට කටයුතු කරනවා කියලා කියන්නේ අසුචි මනුස්සා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකක්ක විශාන කප්පෙන්ස මිනිස්සු ඇසුරු කරන්න එපයි කියලා. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. ඒ නිසා බජන්ති සේවන්තිච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අපි ඇසුරක් කරනවා නම් අනිවාර්යයෙන්ම මීයක් කඩන්න අතලෙව කණ්ඩායි. එහෙම කිසියම් අපේක්ෂාවකින් තොරව උදව් කරන කෙනෙක් දුර්ලභයි. මිනිසයා කොයි වෙලාවෙත් ප්‍රයෝජනෙ සඳහා වැඩ කරන්නේ ඒක නිසා මිනිසෙකින් ඇත්තයක්. ඒක සම්පූර්ණ මානව අහිතවාදී කතාවක් වගේ කියන්නේ අත්තත් පඤ්ඤා අසුචි මනුස්ස අත්ත කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය. අර්ථ ශාස්ත්‍ර කියන්නේ ඉකොනොමි එකට. මිනිස්සු කරන්නේම වැඩක් ඉකොනොමි එකට. Supply and demand. ඒක මනුස්සයා තුළ තියෙන අසුචි ගතියක් කියලා බුදුහාම කියලා තියෙනවා. මනුස්සයාට පුළුවන් කිසිම අපේක්ෂාවකින් තොරව වැඩ කිරීමේ මේ ආධ්‍යාත්මයක් තියෙන එකම සතා මනුස්සයා. සඳ මේ මොනවාද එහෙම නැත්නම් ආගමක් කියලා කියන්නේ ඒකට. ඒක කරන්න පුළුවන් මේ මනුස්සයා ඒතියෙදිත් ආගමික කටයුතු වලදී ආපහු යමක් අපේක්ෂා කරනවා. ඉතින් මොටිවේෂන් එක එන්නේ එතනින් තමයි. නමුත් බුදුසසුන කියන්නේ මොටිවේට් කියලා මොටිවේෂන් එකට යන ගමනේ කිසිම රිලිජන් එකක්වත් කිසිම ස්පිරිචුවැලිටි එකක්වත් නැහැ. ස්පිරිචුවැලිටි කියන්නේ කිසිම බල අපේක්ෂාවකින් තොරව. කරපන් බලපරජන් ලැබෙන එක වෙනම කතා කර්මානුරූපව. නමුත් ඒකට සංසන්දනය කරන්න එපා. ඒ නිසා ඒකට අටුවාචාරින් වහන්සේලා කියලා තියෙනවා තමයිලගේ ඉන්දිය ධර්ම දිනව ගන්න නම් ලැබිච්ච ටික දිනු කර ගන්න නම් සාතච්ඡකාරී සප්පායකාරී සක්කච්ඡකාරී කිය. එතන සාතච්ඡකාරී කියලා කියන්නේ නිති අභ්‍යාසය. කොච්චර භාවනා කරලා හරියට පෙරදුනා නිති අභ්‍යාසයේ කොච්චරද කියනවනම් බුදු වුණාට පස්සෙත් බුදු ජානසේ කාලසටහනට වැඩ කරලා භාවනා කරා. වැඩ නැහැ නේ බුදු වුණාට පස්සේ කරන්න ඕන කමක් නැහැ නේ. මහකාශ්‍යප මහරහතන් වහන්සේ දුතංග 13 රහත් වුණාට පස්සෙත් කෙරුවා. Taman ළඟට එන හැම කෝලයකටම කිව්වා පුළුවන් නම් දුතංග රකින්න මම ළඟට එන්න නැත්නම් එපා. ඉතින් රහත් වුණාට පස්සේ වැඩ නැහැ නේ. ඒ ශාසෙච්ච රෙස්ට්‍රික් වෙන්න. ඒ පෙන්වන්නේ රහත් වෙන එක නොවන එක වෙනම දෙයක් මරණයට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මෙහිමයි වෙලාවට වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රයෝජනේ සලකලාම නෙවෙයි. පරමාර්ථ සම්මුතිය කියලා ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න හම්බුනා. ඔය කියන්නේ conventional truth and the absolute truth. ඕනම දෙයක ද්වේමේ භික්කවේ මේ සත්‍යං මොකද්ද හොඳ සූත්‍රයක් තියෙන සත්‍ය දෙකක් තියෙනවා පරමාර්ථ සත්‍ය සහ අපි සම්මුතියෙන් ගත සත්‍ය ඒකට අපි සත්‍ය කියලා කිව්වට ඒක අර්ථය එනමුත් අපිට නොපෙනෙන වෙනම සත්‍යක් තියෙනවා රියැලිටි ඇන්ඩ් ට්‍රුත් කියලා එකට කියන්නේ ට්‍රුත් එක කියලා කියන්නේ සම්මුති වෙලා ගත කන්වෙන්ෂන් එක රියැලිටි එක ඒකට ආන්සරබල් නෑ රියැලිටි එක වෙනම එකක් තියෙනවා රියැලිටි එකට කායගත කන්වෙන්ෂන් එකක් ඕනේ නේද යෝජනා ඉදිරි කරන්න ඕන රියැලිටි රියැලිටි අපි ට්‍රුත් එකට යට වෙලා මැරෙන්නේ ත්‍ෘත්‍ය කියන එක මේ කට්ටියක් විතර කරගත්ත සම්මුතියක් විතරයි. මුළු විද්‍යාවම ත්‍ෘත් එකක් අද. ඒක සම්මුතියක් විද්‍යාඥයා දන්නේ නැහැ ධන ධන මේ අග්‍රේ ඉඳලා ඍණාග්‍රේට අංශු යනවද ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට යනවද කියලා. පොසිටිව් ඉඳලා නෙගටිව් යනවද නෙගටිව් පොසිටිව් යනවද කියලා තරමට දන්නේ නැහැ. ඒක සම්මුතියක්. ඒක දැන් ඉස්කෝලේ පන්සල උගන්වනවා ත්‍ෘත් එකක් කරගන්න. රියැලිටි එක අවුරුද්දක් නැහැ. ඒක ගෙස් කරනවා. මේ වෙන්නේ. ඒ කියන්නේ truth and reality කිව්වහම ඒ ටික තමයි අපි සාමාන්‍ය පාවිච්චි වෙන්නේ conventional truth and absolute truth කියන එක ටිකක් religious නැත්නම් philosophical truth and reality. අපි මේ truth එක උසාවි වල පෙන්වන්න දන්නේ truth එක. උසාවියට ගන්න බෑ reality. අනුමත ධර්ම කියන්නේ. ඒ තමයි මේ ප්‍රශ්නේ ඒකයි. සම්මුතිතා පරමාර්ථ. මට වෝකින් මෙඩිටේෂන් කරනකොට අවශ්‍යමද එකතරා ඒ පාත් එකක් හදාගෙන කරන එක නැත්නම් නිකන් යනවා වාරේ සිගුද්ධියෙන් ඇවිත් ඒකට වෝකින් මෙඩිටේෂන් නෙමෙයි. ඒක මෙඩිටේෂන් කරගන්න පුළුවන් නමුත් ආධුනිකයෙකුට ඒව කරන්න යන්න දෙන්න හොඳ නෑ. ආධුනිකයෙක් කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. අපුරුදු වුණාට පස්සේ ඉම්ප්‍රොවයිස් කරගත්තයි. අනිත් දෙකකින් ඒ වෙලාවට ඉම්ප්‍රොවයිස් කරගත්තයි. එතකොට සමාධිය වෙනවනේ දාන්න. වෙනවද කියලා අහන්න තියෙන්නේ මට. මේ හිතෙන්නේ කියනවනම් ප්‍රශ්නේ අහන්න එපා. අදින්නේ mindfully walk කරනවා. මයිල් එකක් හරි. එතකොට අර කියන විදිහම තමයි කියන්නේ. මගෙන් අහන්නේ අය කියලා. අහන්නේ බයන ප්‍රකාශයක් කරන්න මම සක්මන් කරලා තියෙන නිසා මට දැන් සක්මන් මළුවකම ඕනේ. ඊවිනිං වෝක් එක කරනවා සමාධිය එනවා. අපි ඒක සාදු සාදු සාදු. ඒක කාටවත් රෙකමන්ඩ් කරන්න යන්නත් එපා, ජෙනරලයිස් කරන්න යන්නත් එපා. It's a truth for you. නමුත් පොත කාට කියලා දෙනකොට උතනින් පටන් ගන්න එපා. එයාට කියන්නේ ඉස්සෙල්ලාම සක්මමලුවක් හදපන්. වැලි අරගෙන රින්ගකට ගිහිල්ලා. gadol ටිකක් අපල gadol ටිකක් හදපන්. ඊළ හොඳට සක්මමලුව හදලා අතු ගාපන්. අතු ගාලා නමස්කාර කරලා බුදුන්ට වැදලා පාම්පත්තු කරලා සුදු වැදගෙන ආවිල්ලා මේකට ආවිල්ලා නමෝ බුද්ධාය කියලා ඔන්න පටන් ගනින් කියලා ඒක දෙන්න ඕනේ. එතකොටනේ ගෞරවයක් එන්නේ. ඊට පස්සේ ඌ ටිකක් කල් ගියාට පස්සේ ඌ පොල් ගස් නගිනවට සක්මනේ. ඒක වෙනම කතාවක්. ඒ එතනින් පටන් ගන්න යන්නේ. බුදුහමඳුන්ගේ සක්සතියේදී බුදුහමඳු සිහියෙන් බලන් හිටියද නැත්නම් සමාධියකින් නිකන් ඒ කියන්නේ සතියයි සමාධියයි කියන දෙකෙන් එකක් දෙතර තිබුණේ ඒ කියන්නේ අනිමිත ලෝචන පූජාව කියන එකේ. ඒ දවස් හත ගැනම හත හත සත්‍යයක් නේ. ඒක සම්මතේ ඒ වෙලාවෙදි දැන් අපි අනිමිත ලෝචනේ ඇස් අරගෙනමනේ හිටියේ කියලා කියන්නේ ඒ වෙලාවෙදී බුදුහමරන්ට අවශ්‍යුනේ නැත්ත දාන ගැනීම සාමාන්‍ය මිනිස් ශරීරයට අවශ්‍ය දේවල් අවශ්‍යුනේ නැද්ද සතිය දිනේ ඇත්තම සත්‍යයක් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නැහැ. ත්‍රිපිටකයේ මේව සිද්ධි වගේක් තියෙනවා. ඉතින් පස්සේ තමයි හතේ වූ හතකට කඩලා හරි ගැසලා තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ මට වෙච්ච වැඩක් අපි නිවාඩු දෙන දවසේ අපේ කාමරේ කන්ති කාමරේ දොරක් තිබුණා. හැමෝගේ පන්ති කාමර දොරක් නැහැ. ඒ දොර බාගෙට වහලා ඒ දොර බාගෙටල එහා පැත්තට පුටුවක් හේතු කරලා තියෙනවා. ඒතර මෙහෙට ඇද්දොත් පුටුව වැටෙනවා. මෙහෙට තටුවක් නැගෙන්න. ඒ පුටුවට තව පුටුවක් හේතු කරලා තව පුටුවක් හේතු පුටු පෙලාක් හේතු කරලා දොර භාගයට වහලා තිබ්බා. ඉතින් සර් කෙනෙක් ඇවිල්ලා අර බං දඩපටන් දඩපටන් දඩපටන් දඩපටන් දඩපටන් ගාලා දිගට වැටෙන්න පටන් අරගත්තා. මමයි අහුනේ. මම අහුනේ ඊට පස්සේ කිව්වා බලපන් තොපිට පාදමක් භාවනාවක් හරියනද ඉස්කෝලේ මේ ඉගෙනලා ගන්න ළමයින්ට දෙන පුරුටි කරන්න නේද හදන්නේ. අර කයි මේකයි කියලා දැන් බයිනවා බයිනවා බයිනවා අපි පන්ති ගුරුවරයා නෙවෙයි. පුස්තකාල බාහිර ඉතින් බයිනවා ඉතින් මම ඇත්තටම වැරදි කාර්යයක් නොවෙනවත් නෙවෙයි. අහුනේ මම වුණාට මම විතරක් නෝක් කරන්න බෑ තනියම. ඊටසේ අන්තිමට බුදුරජාණන් වහන්සේ බලපන් සත් සතියේ එක සතියක් ගෝමඩ මුල දිහා තුමාණයක් බලන්න හිටියා. දැන් ඔබට ඉගෙන ගන්නට දීපු පුටුවනේ කඩන්න හදන්නේ. මං කිව්වා සර් සත් සතියේ හිටියයි කියලා ෂුවර්ද කියලා. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දැන් මුජලින්ද නාගරාජයා වහන්සේ මං කියන තව කතාවක් ඕක තමයි. අපේ පන්තියේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම පැපිලියාදී. පැපිලියානේ ගියාට පස්සේ එතන මේ සර් කෙනෙක් මේ පැපිලියානේ රජමා විහාරයට ඇවිල්ලා සුනිත්‍රා දේවි නැත්නම් කොල්ල ඔක්කොම හිටියේ ඒක හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් මෙයා සින්ඩරෙල්ලාගේ කතාව කියනවා. සින්ඩරෙල්ලා කතා කියනකොට කිව්වා මේ කුමාරි මැරිලා මෙච්චර දෝ කාලයක් හිටියා විෂ වෙලා. ඉතින් ඒ එතකොට මම දැන් සින්ඩරෙල්ලා කතා වෙන්න ඇති නෑ. ස්නෝ වයිට් ස්නෝ වයිට් කරනවා. එතකොට මේ මාලිගාව එහෙමම ෆ්‍රීස් වෙලා තිබුණා කියලා. ඉතින් ලුණු කපපෙවා එහෙම තිබ්බා. මේ මැස්ස ගහලා බිත්තුලව එහෙම දැන් සර් විස්තර කියනවා. අර හාමුදුරුවෝ කියනවා සර් ලුණු නම් කුරු වෙනවා. <laughs> පිරිමි හිටපු එක්කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ ඒකේ. අන ස්ලීපින් බියුටි. ස්ලීපින් බියුටි. ඉතින් ඒකට අර හාමුදුරන්ට එන ප්‍රශ්නේ යාට ෂුවර්ලු මැස්සෙක් නම් යාලා ඉන්න පුළුවන්. ලුණු කවල තිබ්බොත් නම් කුඩු වෙනවා. ඉතින් ඒ නිසා කරුණා කළා මේ තාරබරයි නියම බරයි දෙක වෙන් කරගන්න. ධර්මයයි ආගමයි දෙක වෙන් කරගන්න. ඔය ආගමත් එක්ක යන්න පටන් අරගත්තොත් ධර්මයට කොහොමඩක්වත් ඉඩක් නැහැ. ඒ නිසා අතිශෝක්තිය අයින් කරන්න. මේ තේරෙන දේ බලනකොට නායති ආනිනකොට හුස්ම ඒක ප්‍රශ්නයක් තියෙනවා. නෑ සතිය කියන්නේ දවස් හතරක් සතිය කියන මං කියන්නේ මේ අනිත් සතිය ගැන. අපිට අපිට ඩිඩියුස් කරන්න පුළුවන් ඩිඩියුස් කරන දේවල් වලින් අපිට ඉවරයක් කරන්න බෑනේ වැඩේ. එහෙම සබාවක නෙවෙයි බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඇහුවත් රිඩියුස් කරන්න බෑ. ඊට වඩා ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් තියෙන්නේ. මේ ඩිඩක්ටිව් නොලෙජ් එකේ පිටිපස්සේ යන්න දෙන්න එපා. ඒකට තමයි කියන්නේ මෙන්ටල් ප්‍රොලිෆරේෂන්. කවදාකවත් කෙලවර කරන්න. ඒව එනකොටම දැනගන්න මේ කෙලෙසයක් ඉන්නේ. කාලේනාස්ති කිරීමක් වෙන්නේ. ක්ෂණ සම්පත්තිය පන්න ගැනීමක් වෙන්නේ. ඔක විස්තර සහිතව ලියන තමයි සාහිත්‍ය කියන්නේ. සාහිත්‍ය කියන්නේ අතිශෝක්තියක්. මම මේ ප්‍රශ්නේ අහන්නේ අපියේ කොහොමද මේ අපි තේරුම් කොච්චර ලාවට සමාධියකින් ඉන්නවා කියන එක සමාධියෙන් මෙතන ඉන්න පුළුවන්ද කියන එක. ඒක බලන්න තමයි භාවනා පටන් ගත්ත කාලේ සමාධියෙන් කොච්චරලා ඉන්න පුළුවන්. දැන් දෙක කාලයක් ගියාට පස්සේ වැඩි වෙලාද අඩු වෙලාද? මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් දවසින් නම් සාමාන්‍යයෙන් වැඩි වෙනවා. හරි. එතකොට එදා ඇහුවනම් එදා කිව්වනම් ඔබ සතිමත් වෙච්චා සමාධිය විනාඩි 5ක් විතර ඉන්න පුළුවන් කියලා සතියක් සමාධියක් දන්නේ නැතිකම කිව්වා කොහොම කරන්නද? ඒක විනාඩි 5ක් ඔය දෙක අරමුණක තියෙන හිතක්. ඒක වෙන්න බෑනේ කියලා. දැන් යනකොට පුළුවන් විනාඩි 5ක් නම් පුළුවන් කීයට හැකනේ. තව කල්යන විනාඩි 10, 15 ඒක ඒ ඒක කොච්චරක් කෙලවර යන්න පුළුවන්ද කියලා මොකද්ද කොහෙන්ද තීන්දුව කරන්නේ? මම සංසහන්නේ දැනුම් මේකම තමයි බුදුදහමේ සඳහන් වීමත් කොහෙවත් නැද්ද දීර්ඝ කාලීනව සමාධියෙම හිටපු කෙනෙක් ආය ගැන ඒ තවත් හතක් නිරෝධ සමාපatti ගත කරන්න පුළුවන්. ආයුෂ්මයත් ජීවිතයත් විතරයි තියෙන්නේ. අනිත ඔක්කොම ෆ්‍රීස් වෙනවා. ගිනි සිබ්බත් ඇඟ ගිනි ගන්නෙත් නැහැ. පසඳාන් වෙනයි. ජීවයයි උෂ්මයයි දෙක තියෙනවා. ශරීර උෂ්මයත් ජීවයක් දෙක රැඳිලා තියෙනවා. දැන් අපි 60ක් දාලා තිබ්බම වයබිලිටි එක තියෙනවනේ ගොඩාක් කල්. ඇටි කොච්චර වේලුවත් වයබිලිටි කියනවනේ. වයබිලිටි වුණාට පස්සේ ආය පැලවෙන්නේ නැහැ. මේකේ ඒ වගේ වයබිලිටි එක තියෙනවා. ඒ ශරීරය සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් වෙලා. ලෝකවල දැන් මේ ලෝකවලට යන්න පුළුවන් කියලා කියනවනේ දැන් මේ ශරීරෙ මෙහෙම කියනවා මේ මනසින් වෙන ලෝකවලට යන්න පුළුවන් ඒත් තමන්ගේ ශරීරයේ ඒකෙන් පිට වුණාම ඒක ගල් නැහිලා තියෙනවා කියන්නේ හීන දකින්නවා කියන්නේ ඕක තමයි තියෙන්නේ දැන් තමන්ගේ ශරීරය එහෙම තියෙයි තමන් ඒතර ගෙදර ගියා වෙන කෙනෙක් එක්ක හිටියා ශරීරය මොකද වෙන්නේ දැන් හීනෙන් ගියේක බොරු කියන්න දහදන්නේ දැන් සම්මත මම කියන්නේ සමහරවිට එහෙම මම මේ අහකට තමයි කියන්නේ එහෙම ගියාම ශරීරය ආරක්ෂිතව තියන්න ඕනයි කියලා හිතේ කියලා තියෙනවා මේ මම කියවල තියෙන පොතක ආනන්ද මෛත්‍රී හංසන් මේ ශරීරයෙන් පිට වෙලා පොඩි වෙලාවක් කවුද ගියේ නැත්තේ කියන්නේ මෙතන ඉන්න කෙනෙක් කවුද ශරීරයෙන් පිට වෙලා ගියේ නැති කෙනෙක් මෙතන ඉන්නේ කවුද කියන බං ඇයි මේ කවුරු හරි කියන කතාවල් අපි නිකන් ඌ හච්ච වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් අපි හීනෙක ඉන්නවා අර මහත්ය කෙනෙක්ගෙන් ඩ්‍රයිවිං කරන ගමන් ගිහිල්ලා ලයිට් කනෝක හැප්පෙනවා ඉතින් ඔක්කොම මේ ශරීරයෙන් ඈත් වෙච්ච තමයි ඉතින් ඒක මොකද්ද මිස්ටික්ස් කියන්නේ මම දැන් මම මම ප්‍රශ්න දාන්නේ මේ විදිහට. මම ඔය කවුරු මොනවා කිව්වක්වත් තාත්තල් තාරවර අයින් කරලා ගන්න. තාරවරත් එක්ක කණ්ඩ ගත්තොත් එහෙම එයා දින දිනේ කණ්ඩ වෙනවා. මම මම ඒක දන්නව සමහරලාට ඕක ඕව සම්බන්ධිත කාන්තා පක්ෂේ ටිකක් ආම්දුරොත් ඒක දන්නවා. කල්ලි කඩා ගන්න පුළුවන් උතරින් තමයි. ඒ නිසා කාන්තාව තමයි ඔකට අහුවෙන්නේ. පිරිමි අහුවෙන්නේ නැති කට්ටිය නෙවෙයි පිරිමිත් අහුවෙන කට්ටිය ඉන්නවා ඒ නිසා කරුණා කරලා කියන්නා කොසේ කිසේ කිව්වත් අහන මනසයි ජීවිතයෙන් අහන මේ ලෝකේ තියෙන අතිශෝක්තිය. හරි ඒක නිසා ඒ ත්‍රිපිටකේ අරගෙන කියවලා බලන්න ඊට පස්සේ තියෙන දේවල් අපිට ඕන නම් බාර ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. බුදුහන්සේ කියනවා මේ චතුරාර්ය සත්‍ය විද අවබෝධ කරගොත් ඇති. අර ඔක්කොම නිවන් දකින්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ දිදී අපි මේ භාවනා මධ්‍යස්ථානක මේ සිල් අරගෙන ඉන්න ගමන් ඕවා කතා කරන්න යනවා කියලා කියන්නේ. මොකද්ද කියලා තේරෙන්නේ? ඒක කී දෙනෙක්ගේ කාලෙද මේ? නෑ මම කියන්නේ අදාළ නෑ අපිට. මේ මේ රිට්‍රීට් එකට කිසිම අදාළ නෑ. ඒ නිසා රිට්‍රීට් එක පටන් ගන්න පළවෙනි වචෙන් තමයි අපි මේ කරන සතිය පිටවන්න මිස්ටික්ස් ගැන කතා කරන්න නෙවෙයි. බුද්ධ ආගම ඔප්පු කරන්නත් නෙවෙයි. ඒව කතා කරන්නේව දහම් පාදල් වල කියලා. මේක දාම් පැසලක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ දැන් උස්මන් උස්මන්ගේ භාවනා කරනවා ඉස් අනකට ගියාම මට ඉස්සෙල්ලා උදේ කරපු භාවනාවේ එතනම හිටිය. මොනවා සිත්ති විලි සත්‍ය පොඩ්ඩක් වගේ ඇවිල්ලා එහෙම මේව දිය වෙලා ගිය. එතනම හිටිය මම ඒක මට ඒකට අර සතියක් කියලා මොකක්වත් අල්ලගන්න දෙයක් කියලා දෙයක් නැහැ. එතන there's nothing there. There's no you, there is no sati, nothing. It is the first time you are experiencing or it's a repetitive experience? It's repetitive. So if it is so, how can you say there is no sati? If it is so, how can you remember that? <coughs> what I wanted to understand. But you have already stated a wrong thing. You are not going to understand. You are, in, you are expressing uh, something wrong. So they are, next time you have to go and see. Sati has two modes, with an, with an object and without object. So that is separate and you are going to attribute no sati. Oh, so it's not that you don't have sati, it's with sati without an object. Oh, that is the way, that is what we are refining slowly, slowly. For that what happens is that you have to go again and again there and experience it. Don't try to interpret very quickly. Uh, of course, that due to that only we get the topics to discuss. It is not a mistake I am telling. But the way out is when you go again and again without inference, without decisive, you will understand we are under a notion sati is always with an object. Even with object, sati is difficult. Ultimately, Buddha is telling, if you manage to keep one object continuously, ultimately not only that you can keep sati with one object, you will understand there is another paradigm. Sati can be without object. And the concentration also the same. And the wisdom also the same. So when it is happening, you are leaving the materiality and going to the antimatter. It is not you are going to the space odyssey. You are going just inside the same thing. So that interpretation is the one corrupting our experience. So what you have to do is repetitive experience, first-hand experience, personal experience first and foremost. And the interpretation you may find as when you keep on practicing, interpretations are ever evolving. The last one is no interpretation. Not necessary. When the reality manifests, not necessary. As far as reality is not there, we try to incorporate truth into the reality. Truth is utter nonsense. Truth is very short-living. It's a convention. But the reality is uh, universal. It needs no anyone's seconding or interpretation. So at the half-hearted mind, half-boiled thing, we try to mix up this reality and truth. So that is what is called half-truth. So therefore, it's a question now, going directly to the truth without, going directly to the truth without, sorry, going directly to the reality without truth, going reality to with truth. Which one is more beneficial? no one can say. Not that truth is nullified. If you know how to handle the truth, you are better off. If you are it, negative. So therefore, truth, that truth is unavoidable living. Truth is what we call the conventional understanding in the world. But if you are sharp enough, you can understand, you can use the truth as a servant, not as a master. Truth is always adamant always mastering and interpreting terms. So that is why more educated, you are more eccentric. Absent-minded professors. And so therefore you have to find a balance between. As far as truth is your servant, as far as it is going to support the reality, then you are better off. Then not only that, you are better off. Your colleagues also better off. You can exactly interpret what you are talking, what you wanted to communicate. Otherwise, you are just become slave. You are trying to incorporate unwantedly formulas, uh, this theorem, that theorem. That indicates your reality is not ready to stand still now. It is stand by itself. It is getting support from the truth. So much so it is a half-truth. Your reality also is still maturing. So this is the way when you are going halfway, you come in between two worlds and you are not fit into the reality or not to hinder the truth. Between. That is the only place evolution takes place. So next time what happens? I was like, just, stay with... You try to fully be in the reality without interpretation. Interpretation happen in the inner chatter is going on. Don't get all uh, get into, don't let it right, uh, taken it for a ride. Understand it is a kind of a thing we try to call it as knowledge, but it's a nuisance. Not, not, not exactly nuisance if you can take it under control and as a slave, it is a tool. But if it is going to interpret terms, then it is a nuisance. So that it's a, it's a difficult thing. It's a, it's a impromptu thing. There is no formula. There is no particular way. There is a system to there. So you must be very tactful. was very impromptu. Then and there assimilation. දැන් අපි පැයකුත් eh, පැයකමාරක් කරන් තියෙනවා. එනිසා වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ අපි eh, ගන්නවා වෙලාව සක්මන් භාවනාවට අපි පහට නැවත රැස් වෙනවා පරියන්කයක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.